මා හිතන්නේ අපේ කුඩා දරුවන්ට අපි පුංචි කාලේ මෙච්චර පොත්පත් කියවන්න ලැබුණේ අපි පුංචි කාලේ දහම් පාසල් පොත් ටික තිබුණා. බෞද්ධ ළමා පොත් මෙච්චර ප්‍රචලිතව තිබුණේ නැහැ. ඒ නිසා අපි පුංචි කාලේ ඊටාම වේගෙන් චිත්‍ර කතා පත්‍ර වලට පෙළඹුණා. මට මතකයි සතුට, සිත්තර වගේ චිත්‍ර කතා පොත් තිබුණා. ඩීමන් ආනන්දගේ පොත් තිබුණා. ඊළඟට තවත් එක එක චිත්‍ර කතා පොත් තිබුණා අපි පුංචි කාලේ 70 දශකයේ වගේ මෙච්චර රමණීය ලෙස බුදුදහම ගැන ලියවුණු පොත් පොඩි දරුවන්ට තිබුණේ නැහැ. ඉතින් මේව පොඩි දරුවන්ට විතර නෙමෙයි මේ වැඩිහිටි දරුවන්ටත් ප්‍රයෝජනයි කියලා තමයි හිතෙන්නේ. ඊළඟට විශේෂ පොතක් තියෙනවා අපේ බෝසතාණන් වහන්සේ ආශ්චර්යවත්මයි අද්භූතමයි කියලා බෝසත් චරිතේ විශේෂ අවස්ථාවක් මේ පොතෙන් නිරූපණය වෙන්නේ. මේ පොතේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළ අච්චරී අබ්බූත ධම්ම කියන සූත්‍රය බුද්ධ දේශනාවක ඒ දේශනාවෙන් ඉස්මතු කරගත්තු දහම් කරුණු තමයි මේකේ තියෙන තුසිත දෙවලෝකේ බෝසතාණන් වහන්සේ වැඩ සිටිද්දී දෙවිවරු ඇවිදilla ආරාධනා කළ මහබෝසතාණන් වහන්සේට කාලෝ යන්තේ මහාවීර uppajja mātu kucciyan sadevakaṁ tārayanto bujjassu amatam padan කියලා මහාවීරයාණනි දැන් ඔබට කාලයයි මව්කුස පිළිසිඳගෙන මේ ලෝක සත්‍යාව ඊතර කරවන්න නිවන අවබෝධ කරගන්න ආසේක්වා කියලා දෙවිවරු ආරාධනා කළා. මේ හැරීම පිළිගත්තු බෝසතාණන් වහන්සේ කාලය දීපය දේශය කුලේ මව් කියන පස් මහා බැලුම් බැලුවා. සුදුසු කාලේ බැලුවා. බුදු කෙනෙක් උපදින කාලේ ඒ වෙනකොට මීට අවුරුදු 2500කට කලින් ලෝකේ සකස් වෙලා තිබ්බා. මේ කාලේ ඉන්නේ මේ කාලේ යුද්ධයේ පිළිබඳ බියක් හැමෝගෙම සිත්වල තියෙන ලෝක විනාශය ගැන බියක් ඇති වෙච්ච කාලයක්. ඒ කාලේ තිබුණි බුද්ධ කෝලහලේ. මේ කාලේ තියෙන්නේ යුද්ධ කෝලහලේ. ඕන්නේ වෙනස් කාල දෙකේ. එතකොට මේ බුද්ධ කෝලහලේ තියෙන කාලේ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා ලකු ගෝසාවක් පැතිර ගියා. පැතිර ගියාම ඍෂිවරු බ්‍රාහ්මණවරු ධානය වඩලා හොයන්න පටන් ගත්තා බුදුවරු පහළ වුණාම හඳුනාගන්නේ කොහොමද කියලා. ඒ ඍෂිවරු හොයාගෙන ගිහිල්ලා වේදයට එකතු කළා එක කොටසක්. ඒකට කියනවා ලක්ෂණ ශාස්ත්‍රය කියලා. ඒ ඍෂිවරු හොයාගත්ත මේ බුදු කෙනෙක් පහළ වෙනවා නම් ඒ පහළ වෙන ඒ බෝසතාණන් තුල මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබ්බ යුතුයි කියලා සටහන් කළා. ඔබට තේරෙනු ඇති සූත්‍ර කියවද්දී සමහර ත්‍රිවේද පාරප්‍රාප්ත බ්‍රාහ්මණවරු බුදුරජාණන් වහන්සේ බලන් ඇවිල්ලා ඉස්සලම කරන්නේ බණ ඇසිල්ල නෙවෙයි. මොකද කරන්නේ? ආර මහා පුරුෂ ලක්ෂණ තියනවාද කියලා සොයන බලනවා. ඒතර වේදය හදාරපු බ්‍රාහ්මණවරු ඒ කාලේ ඒගොල්ලන්ට ලැබිච්ච අධ්‍යාපනයේ කොටසක් තමයි බුදු කෙනෙක් පහළ වෙන්න ළඟයි ඒ බුදු ඒ බුදුන් පහළ වුණොත් ඒ බුදුන්ගේ ලක්ෂණ මේවාය. ඊරෝස් අපිට පේන ගොඩාක් බ්‍රාහ්මණවරු ඇවිදින් ඇවිදින් හොය හොය බලන්නේ. බාවරී කියන බ්‍රාහ්මණයා Tamanගේ ශිෂ්‍යෝ 16 දෙනා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න පිටත් කළා. ඒ 16 දෙනාට දීපු අවවාදය තමයි ඔබ ගිහිල්ලා ඉස්සල්ලාම බලන්න මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේගේ ශරීරේ දිස් වෙනවාද? මහා පුරුෂ ලක්ෂණ තියනවා නම් හඳුනාගෙන ඊට පස්සේ හිතෙන් ප්‍රශ්නේ අහන්න උන්වහන්සේ කටින් පිළිතුරු දෙවි කියලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී ඒ බෝසත් මාතාවට මහා මායා බිසවුන් වහන්සේට පුළුවන් වුණා දරුවා මව කුසේ ඉඳෙද්දී දරුවත් එක්ක කතාබස් කරන්න. ඒ කියන්නේ දරුවාගේ හැඟීම් sannivedanaya කරගන්න පුළුවන් වුණා. ඊළඟට සතරවරන් දෙවිවරු මේ දරුවා ආරක්ෂා කරන් හිටියා. බෝසත් මාතාව ප්‍රകൃතියම සීලවන්ත කෙනෙක් වෙන මේ ඔක්කොම හරි ලස්සනට තියෙනවා මේකේ. ඒ මේ සූත්‍රයේ තියෙන එක මේ දමයන්ති ජයකොඩි පින්වත් උපාසිකාව බොහොම ලස්සනට මේක කියලා තියෙන එක ඉතා පුදුම සිද්ධියක්. ඒ දැකීම හරියට මේ විදියයි. ඉතා ලස්සන ස්වාභාවික අටස් ඇති පැති අටක් තියෙන හොඳින් උපමට්ටම් කළ වෛරෝඩි මණිකක් තියෙනවා. ඒ මැණික නිල් පාටින් කහ පාටින් රතු පාටින් හෝ සුදු පාටින් පඳු පාටින් නූලක අමුණලා තියෙනවා. ඇස් ඇති මිනිහෙක් ඒ නූල අතේ පටලවගෙන මේ මැණික දිහා බලනවා වගේ අපේ බෝසත් මාතාව කුස තුලදී බෝසතාණන් වහන්සේව දකින්නේ. මේ ලෝකේ කිසිම අම්මා කෙනෙකුට ඒ විදිහට කුසේ ඉන්න දරුවා දකින්න බෑ. බෝසත් මාතාව දරුවා මව කුසේ සිටිද්දිම දරු සුරතල් බලනවා. බෝසත් දරුවා කතා කරනවා ආශ්චර්යයි. ඊළඟට බෝසත් මේ බෝසත් දරුවා ඉපදෙච්ච හැටි. ඊළඟට ඒ එහෙම වෙද්දි මේ ලෝකාන්තර නිරකයන් ලෝකාන්තරික කියලා අපායක් තියෙනවා. ඒ අපායේ තියෙන අන්ධකාරයක් විතරයි. මේක හරි ලස්සනට ඒක චිත්‍රයට නංගලා තියෙනවා. ආශ්චර්යවත් ආලෝකයේ පැතිර තද කලවර නිරේ ඉන්න සතුන් එකිනෙකා දැක ගන්නවා. ඒ ආලෝකය ආපු ගමන් ඒ නිරේ ඉන්න සතුන්ට එක එක්කෙනාව පේන්න ගන්නවා එතකොටයි දන්නේ මේ එක එක්කෙනාගේ හැඩරුව මෙහෙමයි කියලා. ඊළඟට මේ බෝසතාණන් වහන්සේ මුලින්ම කළ සිංහනාදය අග්ගෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජාති නාති දාන පුනබ්බ පුනබ්බව කියලා ඒක තියෙනවා. ඊළඟට තියෙනවා මේක හරි වැදගත් පින්තූරයක් ලුම්බිනි සල්වනේ අපේ බෝසතාණන් වහන්සේ ඉපදිලා පළවෙනි අඩිය තිබ්බ තැන හොයාගත්ත මේ මෑත කැණින් වලින් ඒක මේ පින්තූරයට අරගෙන තියෙන ඊටාම මේ දුර්ලභ ඡායාරූපයක්. ඉතින් මේ කාරණා නිසා අපි සන්තෝෂ වෙන්න ඕනේ මේ ආශ්චර්යවත් බෝසතාණන් වහන්සේලා ගැන කියවෙද්දී අපිට තව කරුණක් පැහැදිලි කරගන්න තියෙන මම අද මේ දේශනාවකට සූදානම් වෙලාවයකට ලෝකෙ පුරා දැන් අපි ගත්තොත් ජපානයේත් බුදුබව පතන්නේ මහායානෙ. කොරියාවේ බෞද්ධයොත් මහායාන බුදුබව පතන්නේ. තායිවානෙත් මහායාන බුදුබව පතන්නේ. චීනෙත් මහායාන බුදුබව පතන්නේ. නේපාලෙත් මහායාන බුදුබව පතන්නේ. අපේ රටේ ගොඩක් බුදුබව පතනවා. මේක කොයි කාලෙද ඇති වුනේ? ඒක හැබෑ බෝසත් ක්‍රමයක්ද? නැත්තම් හැබෑ බෝසත් බව මොකක්ද? කියන කාරණේ මං හිතුවා මේක අපි පැහැදිලිව දැනගන්න ඕනේ කියලා. මහායානෙ බිහි වුනේ තුන්වෙනි ධර්ම සංගායනාවට විරුද්ධ පිරිස විසින් මහායාන බීකලේ ඔබ දන්නවා තුන්වෙනි ධර්ම සංගායනාව තුන්වෙනි ධර්ම සංගායනාව කරන්න හේතු උනේ මොකක්ද භික්ෂුන් වහන්සේලා විසින් ඉස්මතු කරපු යම් යම් වාද ඒ කියන්නේ අරහත්ත්වේ පිරිහිනවා මාර්ගඵල පිරිහිනවා ධර්ම අවබෝධයේ පිරිහිනවා ඒ නිසා මේ ඒ ගෞතම බුද්ධ ශාසනයේ පිළිවෙත් පිරීම සහ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලැබීම අභියෝගයට ලක් කළා බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 200ක් වෙද්දී. ඒ අභියෝගයට ලක් වෙන්න හේතු වෙච්ච කාරණය දෙවෙනි ධර්ම සංගායනාව. දෙවෙනි ධර්ම සංගායනාව ඔබට අහලා තියෙනවද? දසවස්තුවක් මුල් කරගෙන පටන් ගත්තේ. ඒකට අපි බෞද්ධ සාහිත්‍ය ඉගෙන ගන්නදී අපි ඒකට මොන වස්තු කියලාද කියන්නේ? දස අකැප වස්තු. එතකොට ඒකේ තියෙන්නේ අනුමති සිංගිලෝන කප්පෝ අනුමති ජලෝගී කප්පෝ කියලා මේ අඟ කොළුණු දාගෙන පාවිච්චි කිරීම කැපයි. ඊළඟට ඊර අවරට ගියාට පස්සේ අනුමති ද්වංගලි කප්පෝ ඊර අවරට ගියාට පස්සේ ඇඟිලි දෙකෙන් අරගෙන කෑම කෑවට කමක් නැහැ. ඊළඟට මෝරපු නැති රාබිව්වට කමක් නැහැ. ඊළඟට මෙතනින් වනදලා ගිහින් වෙන තැනක වැළඳුවට කමක් නැහැ. වාටින් නැති අදන ඇඳට කමක් නැහැ. මිල මුදල් පිළිගත්තට කමක් නැහැ. මෙන්න මේ වගේ කරුණු 10ක් තිබුණා. මෙන්න මේ 10 රහතන් වහන්සේලා එකතු වෙලා ඒ රහතන් වහන්සේලා ධර්මයත් විනයත් සංගායනා කරලා මේකයි ධර්මයේ මේකයි වෙන්නේ ඕක විනය නෙවෙයි මේක කැප නෑ කියලා රහතන් වහන්සේලාගේ අටනමක මූලිකත්වයෙන් ඉස්සල තීන්දුවක් ගත්ත මේක කැප නෑ කියලා. එතකොට ඒකට පක්ෂ වෙච්ච සංඝ පිරිස කඩාගෙන ගියා. මොකේට පක්ෂ වෙච්චද? මේ දසවස්තුවට පක්ෂ වෙච්ච සංඝ පිරිස කඩාගෙන ගියා. කඩාගෙන ගියේ Tamanට අසාධාරණයක් කළා කියන අදහසින්. එතකොට දෙවන ධර්ම සංගායනාව කරලා රහතන් වහන්සේලා ස්ත්‍රාතන් වහන්සේලා 700 නමක් සහභාගී වුණා ඒ ධර්ම සංගායනාවට. ඒ රහතන් වහන්සේලා 700 නම මේ ධර්මයයි මේ විනයයි මේ ශාස්ත්‍රීය ශාසනයයි කියලා ස්ථාපිත කළා. යස සබ්බකාමී කියන රහතන් වහන්සේලාගේ මූලිකත්වය. ඊට පස්සේ දෙවන ධර්ම සංගායනාවෙන් කඩාගෙන ගිය පිරිසේ හිතේ තිබුණ තරහක් කවුරු ගැනද? අර සංගායනාව කරපු රහතන් වහන්සේලා ගැන. තරහා තිබිලා එක එක වාද විවාද උපදවන්න ගත්තා ඒ රහතන් වහන්සේලාගේ පිළිගැනීම නැති වෙන්න. උපද උපදවන්න ගත්තා මේගොල්ලෝ රහත් නෙමෙයි මේගොල්ලෝ පිරිහිනවා මේ රහතන් වහන්සේලා පිරිහිනවා කියලා නොයෙක් වදහස්. ධර්මයට ත්‍රිවිධ මත මේව කළා මොකද හේතුව මේගොල්ලන්ගේ මේ මතය ඉස්සරහට ගන්න දීපු නැති නිසා. ධර්මාශෝක රජුරුවන්ගේ කාලෙ වෙද්දී අතිශයින්ම විවිධ මති මතාන්තර ඇවිල්ලා රහතන් වහන්සේලා අවුරුදු 7ක් පෝය කළා නැහැ. සංඝ පිරිස දූෂිත වෙලා. අන්තිමේදී ධර්මාශෝක රජුව බෞද්ධ වුණාට පස්සේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් දඹදිව පාටලී පුත්‍රේ අශෝකාරාමේදී තුන්වෙනි ධර්ම සංගායනාව කළා. තුන්වෙනි ධර්ම සංගායනාව කිරීමේදී සංඝයා උපද්දවපු ප්‍රශ්න වලට උත්තර දෙන්න සිද්ධ වුණා මොග්ගලී පුත්තු තිස්ස මහරහතන් වහන්සේට. ඒ උත්තර දීපු එක අද තියෙන අපට කියවන්න අභිධර්මයේ කතාවස්තු ප්‍රකරණේ හැටියට. අභිධර්ම පිටකයේ තියෙන කතාවස්තු ප්‍රකරණේ තියෙන්නේ එදා බුද්ධ ශාසනයට විරුද්ධව පැවිද්දන් නැගූ ප්‍රශ්නවලට දීපු පිළිතුරු. ඒ පිළිතුරු දීලා අර ගෞතම බුද්ධ ශාසනයට විරුද්ධව ආපු හඬ මර්ධනය වුණා. ඊට පස්සේ තමයි දන්වන ශාසනය සුද්ධ කළා කී දහක් අයින් කළාද? 60000ක් අයින් කළා. වික්ෂුන් වහන්සේලා. 60000 කියන පොඩි ගාණක්ද? 60000ම ගියේ මේ සංඝයා කෙරෙහි වෛරෙන්. ඒගොල්ලෝ තමයි මහායානෙ හැදුවේ. කවුරුත් පරිශන කළා නෑ මේ ගැන. මහායානෙ කොහොමද බිහුනේ කියලා. මහායාන කියන්නේ බුදු බව පැතීම. අද අපි එහෙම එකක් කිව්වොත් හිතන්නේ අපි අසවලාට බැන්න අසවලාට බැන්න කියලා හිතන්නේ. ඇත්ත කියනවා. ඇත්ත කියන්නේ හරි අමාරුයි අද කාලේ. අපි එක එක්කෙනාට පිළිගැනීම් ලක් කරගෙන ඉන්නවා. අපි හිතන්නේ මේ ඒගොල්ලන්ට බයිනවා කියලා. ඊට පස්සේ මොකද වුනේ? දැන් ඔන්න මේ පිරිස දැන් අපි ඉන්දියානු සිටියම දැකපු අය දන්ව ඇති. ඉන්දියානු සිටියම දැකපු අය ඉන්දියානු සිටියමේ මධ්‍ය මණ්ඩලයේ ඒ කියන්නේ දැන් බුද්ධ ගයාව තියෙන ප්‍රදේශය නැත්නම් බිහාර ප්‍රාන්තය. බිහාර ප්‍රාන්තේ පැටනා. පැටනානේ පාටලිපුත්‍ර කියන්නේ. පැටන ආශ්‍රිතව ඔක්කොම තිබුණේ ගෞතම මේ රාහතන් වහන්සේලාගේ බලේ. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ 60000ක් පැන්නුවනේ. පන්නපු අය ප්‍රදේශ අතහැරලා ගියා බමුණෝ ඉන්න පැත්තට. කොහෙටද ගියේ? දිල්ලියෙන් උඩට ගියා. කාශ්මීර පැත්තට. දිල්ලියෙන් උඩ පැත්තට ගියාට පස්සේ ඒගොල්ලන්ට දැන් මේගොල්ලෝ එතකොට ධර්මා ධර්ම සංගායනාව කරන්න පාවිච්චි කරපු අපි භාෂාව මොකක්ද? පළවෙනි ධර්ම සංගායනාවේදී පාවිච්චි වෙච්ච භාෂාව පාලි. දෙවෙනි ධර්ම සංගායනාව කරන්න පාවිච්චි වෙච්ච භාෂාව පාලි. තුන්වෙනි ධර්ම සංගායනාව කරන්න පාවිච්චි වෙච්ච භාෂාව පාලි. අර ධර්ම සංගායනාවෙන් පන්නපු කල්ලියේ පාලි අත්හැරියා. ඒගොල්ලෝ ගත්ත භාෂාව මොකද්ද? සංස්කෘත. ඒගොල්ල මේ බුද්ධ දේශනා හැරෙව්වා සංස්කෘත භාෂාවට. බුදුරජාණන් වහන්සේ තහනම් කරලා තිබ්බා කවදාවත් මේ දේශනා සංස්කෘත භාෂාවට හරවන්න එපා කියලා. ඒගොල්ල මේක සංස්කෘත භාෂාවට හරවලා ඒගොල්ලන්ගේ මති මතාන්තර අදහස් ඔක්කොම මේකට දැම්මා. දාලා ඒගොල්ල ඒගොල්ල හැමතිස්සෙම හිටියා මතයක මේ අපිට නිදහසේ කතා කරන්න දෙන්නේ අපිට අලුත් කතා කරන්න දෙන්නේ නැහැ මේ භික්ෂුන් වහන්සේලා මේක කරන්නේ මේගොල්ලෝ රහත් නෙමෙයි කියලා. කොටින්ම කියන්නේ ඒගොල්ලෝ ලිව්ව සූත්‍ර. ඔබ දන්නේ නැති අද වෙනකොට අපිට ඒවා එනවා ලංකාවට එනවා ඒවා. එකක් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය. ලෝටස් සූත්‍රය කියලා තමයි ඉස්සෙල්ලාම ආවේ ඔක. ඊළඟට ওই හරියට එක එක සූත්‍ර එනවා. මේ ඔක්කොම අර තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පන්නපු කල්ලි වැඩ. එතකොට ඒ සූත්‍ර සද්ධර්ම පොණ්ඩරික සූත්‍ර ආදී සූත්‍ර ලියලා මේ පසුගිය දවස්වල දිල්ලියේ තිබුණා ලෝක බෞද්ධයන්ගේ සම්මන්ත්‍රණයක්. ඒකෙදී මහායාන රටවල් වලින් ආපු මහායාන භික්ෂුන් වහන්සේලා හරියට නිඳා කළා සංගායනාව කරපු රාතන් වහන්සේලාට. ඒ රාතන් වහන්සේලාගේ අරහත්ත්වය අසම්පූර්ණයි. ඒ නිසා මේ මහායානෙ පිළිගත්තේ නෑ කියලා. එතකොට එතන හිටියා බංග්ලාදේශ ආමෘ කෙනෙක් වර සම්බෝධි කියලා එහාඳුර නැගී හිටලා ඒකට විරුද්ධව කතා කළා එහෙම කියන්න එපා මේක ඇත්ත ඒක නෙමෙයි කියලා. ඉතින් මම මේ කිව්වේ දැන් කාලයාගේ ඇවෑමෙන් මේ සංස්කෘතයට ආවට පස්සේ ඊට පස්සේ මේගොල්ලෝ ටික ටික මොකද කළේ සංස්කෘත භාෂාවෙන් මේක ඇති කරගෙන පිළිගැනීමක් ඇති කරගත්තා. ඇති කරගෙන මේගොල්ලෝ ඉස්සල්ලාම මොකද කළේ සියලු සතුන්ට හිත පිණිස අපි බුදුබව පතනවා කියලා ශාන්තිදේව කියලා ආචාර්යවරයෙක් බෝධිචර්ය අවතාරය කියලා පොතක් ලිව්වා. බෝධිසත්වයේ ගුගේ චර්යාව මොකද්ද? එතකොට ගෞතම බුද්ධ ශාසනයේ ටික ටික මේ මතත් එක්ක වෙනස් වෙලා ගියා. ඊට පස්සේ ඔන්න මේගොල්ලෝ හිමීට රජවරුන්ගේ බලය අල්ලගෙන කෙලි ටික ටික ආයෙත් මතාව පාටලිපුත්‍රයට. ඇවිල්ලා ඇල්ලුවා නාලන්දා. නාලන්දා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගම. ඒකේ තිබුණ කලින් පොඩි ථේරවාද පැරණි බෞද්ධ සිද්ධාස්ථානයක් ඒක අල්ලගෙන මේගොල්ලෝ මේකේ අධ්‍යාපන පීඨයක් පටන් ගත්තා ඉගැන්වුවේ මහායානෙ. එතකොට මේක ලොකු ආයතනයක් වුණා. විශාල ආයතනයක් වුණා. ලෝකෙ පුරා එන්න පටන් ගත්තා. ටිකෙන් ටික මොකද උනේ සීවස් ගන්නක් යද්දී අර ගෞතම බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනාව වන චතුරාර්ය සත්‍යයට ගිහිල්ලා පාරමී පුරණ බෝසත් පරපුරක සංකල්ප ඉස්සරහට ආවා. සියවස් ගානක් මේක ඒකේ පැතිරෙද්දී ලංකාව ආරක්ෂා කරගත්තා ඒ කාලේ හිටපු රහතන් වහන්සේලා තේරවාද බලකොටුවක් හැටියට. මේ ලංකාවට කිසිම මතයක් එන්න දුන්නේ නැහැ. මහායානේ ලංකාවට ආවා. ඇවිල්ලා දැන් ওই නම්යෝ රෙන්ගෝකේ කියලා මදින්නේ. ඕක ආවා සංස්කෘතියෙන් තියෙන කාලේ. ධර්ම ධාතෝ කියලා. ආපු වෙලාවේ ලංකාවට දකුණු ඉන්දියාවේ හිටපු කාංචිපුරම් වල හිටිය ධම්මපාල කියලා හාමුදුරු කෙනෙක් උන්වහන්සේ ලංකාවට වැඩම කළා. ඒගොල්ලොත් එක්ක වාද කළා රජුරුන්ට කරුණ පැහැදිලි කරලා ඒක ආපහු ලංකාවෙන් පිටත් කළා. ඊට පස්සේ බුද්ධ ഘോഷ හාමුදුරුව වැඩම කළා අටුවා pāli භාෂාවට හරවලා ඉන්දියාවට ගෙනිච්ච මේකට මූණ දෙන්න මහායාන ආක්‍රමණයට. හරියගේ නෑ අවාසනාවට මහායානිකව පැටළුණා බමුණුත් එක්ක වාදෙට. බමුණුත් එක්ක වාදයට පැටවීම නිසා වාද විවාද හේතුවෙන් බමුණුයි මහායාන භික්ෂුන් වහන්සේලා අතර ඝට්ටනය ඇති වුණා. ඝටනේ වෙද්දි මුලින්ම මහායානිකයෝ කළේ බුදුබාපත කල්ලිය කළේ තේරවාද භික්ෂු පරපුර විනාශ කිරීම ඉන්දියාවේ. අන්තිමට තේරවාද භික්ෂු පරපුර නැත්තරම නැතුව ගිහිල්ලා සර්වස්තවාදීන් කියන කොටසක් විතරක් මහායාන කොටසක් ඉතුරු වුණා. ඊට පස්සේ ඔන්න ලංකාවේ ඊට පස්සේ කාලයක් ගිය පස්සේ ලංකාවේ සිංහල සාහිත්‍යයට සම්පූර්ණ ආවා සංස්කෘත සාහිත්‍ය බලපෑම. දණ්ඩියන්ගේ කාව්‍ය ආදර්ශය ඊට පස්සේ තමයි ආවේ අපිට මේ සිත් කවි, වස් කවි, ඝන පිහිට වෙන ඔක්කොම මේ සංස්කෘත කාව්‍යවල බලපෑම. අද මේක දන්නේ නැති අය කියනවා බුදුරජාණන් වහන්සේ පිරිත් දේශනා කළේ ඝන පිහිටවල කියලා. බුදුන්ටත් නිග්‍රහ කරනවා. දැන් අර අපි පිරිත් සිංහලෙන් කිව්වහම ඒකට විරුද්ධව කතා කළා මේ පිරිත් කියලා තියෙන ඝන පිහිටවල කියලා. පිරිතේ තියෙන ඝනේ නෙමෙයි සත්‍යය. පිරිත ඉවරෙන්නේ කොහොමද? ඒ තේන සත්‍යේන සුවත්තියෝතු. මේ සත්‍යානුභවයෙන් සෙට් වේවා. ඝණයක් පිහිටවල නැහැ පිරිත්වල. ඒ ඔක්කොම ආවේ සංස්කෘත සාහිත්‍යයෙන්. ඊට පස්සේ වෙනස් වෙලා ගියා. දැන් මට ඕන වෙන්නේ මට ඔබට කියන්න ඕනකම තිබුණේ ධර්ම සංගායනාවෙන් පන්නපු කල්ලි බිහි කරපු මහායානේ මුළු ලෝකෙටම බලපෑවා. නමුත් එහෙම බලපෑවම හැබෑ බෝසතාණන් වහන්සේ කවුද කියලා අඳුනගන්න මිනිසයාට බැරුව යනවා. ඒ හැමතැනම බෝසත්තුරු පහළ වෙනකොට හැබෑ බෝසත් කවුද කියලා අඳුනගන්න බෑ. මෑත යුගයේ හැබෑ බෝසතාණන් වහන්සේ ඉපදුනා. ඒ කියන්නේ අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුන් ඉපදුනා. පාරමී කොටසක් පිරුවා. ආයේ තුසිතට ගියා. ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගැන තමයි මම ඔබට අද කියා දෙන්න කල්පනා කරන්නේ. බෝසත්තුරු පහළ වෙන්නේ මිනිස්සු දුකටපත් වෙච්ච වෙලාවක පිට වෙන්න. දැන් මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙන කවදී වෙනකට 1800 ගණන් වල ඔබ දන්නවා ඒ කාලේ 1870 ගණන් වල ලංකාවේ යම්කිසි බෞද්ධ පුනරුදයක් ඇති වෙලා විද්‍යාලංකාර විද්‍යාවදී පිරියන් බිහි වෙලා ඊට පස්සේ ඕල්කට් තුමා ඇවිල්ලා අනගාരിക ධර්මපාලතුමා බිහි වෙලා අනගාരിക ධර්මපාලතුමා දඹදිව වන්දනාව කරපු අවුරුද්ද 1891 අප්‍රේල් මාසේ 4 වෙනිදා දඹදිව මෛත්‍රී බෝසතාණන් වහන්සේ උපන්නා අපි දන්නේ නැහැ. මොකද අපි මහායානෙට අහු වෙලා හිටියනේ. අපි දන්නේ නැහැ බෝසත් කවුද කියලා. මම මේ බෝසතන් වහන්සේ ගැන කියන්නේ දැන්. දඹදිව මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වුණා. ඒ පහළ වුණේ කෝටි සංඛ්‍යාත අසරණ පිරිසක් බේරගන්න. ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සේවසේ නීච බ්‍රාහ්මණෙක් පොතක් ලිව්වා මනුස් මෘදු කියලා. මනු කියලා ඍෂිවරයෙක් ලෝකයට දීපු ලෝක නීතිය කියලා පොතක් ලිව්වා මනුස් මෘති. ඒ පොත ලිව්වේ මහායානිකයන් සහ බ්‍රාහ්මණයන් අතර වාද වෙද්දී පරදින පරදින බෞද්ධයන්ව හීන කුලයට දැම්මා. බමුණු විසින් රාජබලය අල්ලගෙන පරදින පරදින බෞද්ධයන්ව හීන කුලයට දැම්මා. දාලා මොකද මේ බෞද්ධයන් අර මහායානිකෝ මේ බුද්ධ වචනේ සංස්කෘතියට හැරෙවනේ. ඔබට මම කියවනේ ඒක සංස්කෘතියට හැරෙව්වා. එතකොට සංස්කෘත භාෂාවෙන් තිබුණේ වේදේ විතරයි. මේක සංස්කෘතයට හැරෙව ගමන් බමුණ හිතුවා වේදයට ඇටැක් කළා කියලා. ඒක ඇති වෙච්ච ප්‍රශ්නේ. ඊරෝසේ බමුණෝ මේ වේද මේ බුද්ධ ආගමට විරුද්ධව වාද විවාද කරන්න පටන් ගත්ත වේදිරක ගන්න. ඊට පස්සේ දැන් බැලුව දැන් භික්ෂුන් වහන්සේලාත් සංස්කෘත ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාල ඔක්කොම සංස්කෘත මාධ්‍යයෙන් වැඩ කරන්නේ. එතකොට නාලන්දා විශ්වවිද්‍යාලේ, අවදන්තපුරි, වලබි, වික්‍රමශිලා මේ ඔක්කොම විශ්වවිද්‍යාල සංස්කෘත. ඊළඟට මේගොල්ලෝ මහායාන, තන්ත්‍රයාන, යంత్ర, මන්ත්‍ර, තන්ත්‍ර ඔක්කොම ඉගෙන උගන්වනවා. ඔක්කොම දැන් බෞද්ධයෝ කරන්නේ. ඒතර බෞද්ධයන් අතර මේ වේදේ පරිහරණයක වළක්වන්න දැන් වාද විවාද වෙනකොට භික්ෂුන් වහන්සේලා මරනවා ඊළඟට කරන්නේ සියලුම බෞද්ධ ජනතාව හීන කුලයට දානවා හීන කුලයට දාලා මනුස්කෘතිය ලිව්වා මේ හීන කුලයට දාපු හැම කෙනෙක්ම කවුරු හරි කෙනෙක් සංස්කෘත වේදයට සවන් දුන්නොත් ඒ කනට ලෝකට දාන්න ඕනේ සංස්කෘත වේද පාඩයක් කිව්වොත් ඒ දිව කපන්න ඕනේ සංස්කෘත දරාගෙන හිටියොත් වේද එයා අමියන් පුච්චලා මරන්න ඕනේ මේක තමයි මනු නීතිය තියෙන්නේ ඊට පස්සේ මේ මනුනීතිය ඔස්සේ අන්ත අසරණ භාවයටපත් වුණා මේ හීන කුලේ අය. අවුරුදු දහස් ගාණක්. දැන් හතරවන සියවසේ මේක උනේ. ඒතර දැන් 20 වෙනි සියවසේ 19 වෙනි සියවසේ තමයි මේ මෛත්‍රී බෝසතන් පහළ වෙන්නේ. එතකම්ම අවුරුදු දහස් ගාණක් දුක් විඳිනවා. දැන් මෙතේ බුදු මෙතේ බෝසතුන් පහළ වෙද්දී කොහොමද නීතිය තිබුණේ? හීන කුලේ කෙනෙක් පාරට බැස්සොත් පාරට බහින්න ඉස්සෙල්ලා gedara තියෙන ඉදල පිටිපස්සෙන් අතු ගෑවෙන්න බටේ ගැට ගහ ගන්න ඕනේ. එතකොට ඒ ඇවිදගෙන යනකොට පිටිපස්සෙන් එයාගේ අඩිපාර අතු ගෑවිගෙන යනවා. මුට්ටියක් වෙනම තියෙනවා බෙල්ල එල්ල ගන්න. ඒ මුට්ටියට කෙල ගහන්න ඕනේ මොකද එයා බිම කෙල ගෙවුවොත් බිම කිලුට වෙනවා. දැන් එයා මුට්ටියට කෙල ගහනවා යනවා. එයා යනකොට සීනුවක් ගහ යන්න ඕනේ. එතකොට කුලමන්තය ඔක්කොම අයින් වෙනවා. හරකෙක් මැරුණාම ඒගොල්ලන්ට පණිවිඩයක් දෙනවා අන්න උඹලට කෑම කියලා. ඒක ඇදගෙන ගිහිල්ලා ලෙලි ගහලා කන්න ඕනේ. වැඩ කරන්න ඕනේ. මේ වහල් භාවය මං හිතන්නේ අප්‍රිකාවේවත් ඇමරිකාවේවත් එහෙම වහල් භාවයක් තිබ්බ කියලා. මේ වහල් භාවයේ තිබුණේ ආගමික රූපෙන්. ආගමික රූපයෙන් තිබුණේ. අන්ත දුකටපත් වෙච්ච සුදුසු කාලය ආවා. ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ බලයේ තිබිච්ච වෙලාව. එතකොට ඔබ දන්නවා ඊස්ට් ඉන්ඩියා කම්පැනි යටතේ ඉන්දියා පාලනය වුණේ. එතකොට මේකේ බලයේ තිබිච්ච වෙලාවේ 1891 අප්‍රේල් 4 වෙනිදා මහෝ කියන ප්‍රදේශයේ හමුදා නිවාස පද්ධතියක සේවය කරපු රාම්ජී මලෝජී සක්පල් කියන පියාට දාව බීමාබායි මුර්බාද්කර් කියන අම්මාගේ කුසේ පින්වන්ත දරුවෙක් උපන්නා. ඒ දරුවගේ නම තමයි බීම් රාව් රාම්ජී අම්බෙඩ්කර්. ඒ තමයි මෛත්‍රී බෝසතාණන්. අපි මේ බෝසත් බෝසත් කිය කියන විකාර නෙමෙයි මේ කියන්නේ හැබැයි බෝසතාණන්. එතකොට මේ දරුවා ඒ පවුලේ 14 වෙනි පුතා. පවුලේ ළමයි 14 දෙනෙක් හිටියා. 14 වෙනි පුතා තමයි මේ බිහිම් රාව. මෙයාගේ නම බිහිම් රාව රාම්ජී සක්පල්. අම්බෙඩ්කර්ගේ නම පස්සේ වැටුනේ. මෙයා උපන්නේ නීචම ශුද්‍ර කුලේ. ඒ කුලේ නම මහර්. මහර් කියන නීච ශුද්‍ර කුලේ ලස්සන රෝස පාට ළමෙක් උපන්නා. ඊට පස්සේ මේගොල්ල මේ පුංචි කාලේ ඔහොම ඉඳලා මහරා එතකොට මේ තාත්තා ඒ මේ බිහිමරාවගේ පියා වැඩ කළේ මේ ඉංග්‍රීසි හමුදාවේ ඒ නිසා මේ පියාට විශේෂ පහසුකම් තිබෙන මේ පියාට මරාఠీ භාෂාව තමයි ආගේ භාෂාව. පියාට ඊට අමතරව ඉංග්‍රීසි පුළුවන්. ඉතින් ඊට පස්සේ සුද්දන්ගෙන් පහසුකම් ලැබුණා හමුදා සේවයේ නියුතු අයගේ දරුවන්ට අධ්‍යාපනයට. ඊට පස්සේ මේගොල්ලන්ට සිද්ධ වුණා ඒ ඉඳලා මහරාष्ट्रीय මේගොල්ලන්ගේ උපන් ගම්මානෙට මහර් මිනිස්සු මහර් කුලේ වාසය කරන ගමට එන්න මහරාष्ट्र කියන ප්‍රාන්තේ රත්නගිරි කියන දිස්ත්‍රික්කේ අම්බවාඩේ කියන නගරේ එතකොට හිටියා ඉන්දියාවේ එක වැදගත් මිනිසෙක් කුලවන්ත මිනිසෙක් හිටියා කබීර් කියලා. මේ කබීර් කියන කෙනා ඒ කාලේ Hindu ආගමෙන් කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් කරලා තිබෙයි. එතකොට කබීර් කියන තරුණයා තමන්ගේ බිරිඳත් එක්ක එකතු වෙලා මේ කාන්තා අධ්‍යාපනය පටන් ගත්තා. පටන් ගන්නකොට මේ බිරිඳ බ්‍රාහමණ කාන්තාවක් මේ බිරිඳ මේ කුල ભેදයකින් තොර සියලු කාන්තාවන්ට අධ්‍යාපනය දෙන්න මහන්සි ගත්තා. අනිත් කාන්තාව ගොම ගහනවා යා එනකොට. කාන්තාවන්ට අයිති දෙයක් නෙමෙයි ඉගෙනිල්ල කියලා. එම ගොම ගහන කාලේ බොහොම දුකසේ තමයි මේ ඉගෙනගත්තේ. එතකොට සමාජයක් ඇති වුණා කබීර් පන්ත් කියලා. කබීර් පන්ත් කියන්නේ මේ කබීර් තුමාගේ මාර්ගේ යන පන්ත් කියන්නේ මාර්ගේ. එතකොට <clears throat> දැන් මේකේ ගිහිලා ඔන්න මේ මේ රත්නගිරි කියන දිස්ත්‍රික්කයේ අම්බවාඩිය කියන ගමට මේ දරුවාව ආවට පස්සේ ඔන්න මේ පොඩි දරුවාව ඉස්කෝලේට බාර දුන්නා. දැන් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් උදව් කරන නිසා ඉස්කෝලේට බාර දුන්නා. දැන් ලස්සන ළමෙක්. පන්ති ගිහලා දැන් පුටි වාඩිලා ඉන්නවා. ඒ කාලේ, ඒ කියන්නේ 1800 ගණන්වල මිනිස්සු ඉන්දියන් කාරයෝ හම්බ වුණාම ඉස්සෙල්ලා මහන්නේ කුලේ. අදත් සමහර අවස්ථාවලද කුලේ තමයි අහන්නේ. ඉතින් මේ ළමගෙන් අහලා තියෙනවා මේ උඹේ කුලේ මොකද්ද? එතකොට මෙයා එකපාරට මෙයාගේ කුලේ කිව්වා මහර්. කියව ගමන් ළමයි ඔක්කොම කෑ ගැව්වා. චී කියලා. පුටුව කිලුටුනා කියලා කෑ ගැව්වා. ඊට පස්සේ ගුරුවරයා කිව්වා පළයන් එළියට. දැන් අර ළමයා ගිහිල්ලා එළි කොනේ වාඩි වෙන්කුවා. එතකොට ළමයාට පන්ති ඉන්න බෑ. දැන් මිලන හරි ප්‍රශ්නයක් මේක. ඇයි අපිට මෙහෙම කරන්නේ? ඊට පස්සේ මේ ළමයා ගිහිල්ලා එළියේ ඉන්නවා. දැන් පන්තිය උගන්වන්නේ අර ළමයින්ට අතට පොඩි එක්කෙනා එළියේ ඉඳගෙන අහගන්න ඕනේ. ඒ පොඩි එක්කෙනාගේ පොතේ ලියන පාඩම් ගුරුවරයා බලන්නේ ගුරුවරයාගේ අත කිලුට යන නිසා පොත අල්ලලා. එතකොට මේ පොඩි එක්කන වරදක් කරොත් ගහන්නේ නැහැ වේ වැලකිලුට වෙයි කියලා. එතකොට මේ මේක ගිහිල්ලා මේ ළමයා අඬාගෙන එනවා ගෙදර. පොඩි ළමයා. එනකොට අම්මා සනසනවා පුතේ මේ අපි උපන් හැටි අපිට කරන්න දෙයක් නැහැ පුතේ මේ අපිට වෙලා තියෙන විදිය තමයි කියලා. ඊට පස්සේ දවසක් මේ පුතා ගිහිල්ලා දැන් ඒකේ තියෙනවා මේ වතුර කලයක් තියෙනවා කෝපයක් තියෙනවා. දවසක් මේ දරුවාට පිපාසය ඇදිලා කෝපය ඇල්ලුව වතුර ගන්නවා. එතකොට ගුරුවරයා මොකද කළේ? ගල්ලකින් ගෙවුවා ළමයාට අල්ලන්න එපා තෝ කෝප්පේ කුයිලට වෙනවා කියලා. ඊට පස්සේ පියුන්ට කිව්වා එළියට ඵලයන් මේ මේ ළමයා එළියට ගිහිල්ලා දැන් එළියෙන් අත් දෙක අල්ලන් එන්න ඕනේ. අර පියුන් තමයි වතුර වක් කරන්නේ. ස්පර්ශ වෙන්න දෙන්නේ නැහැ. ඒකයි මේගොල්ලන්ට නමක් තියෙන්නේ untouchable කියලා. එතකොට මේ ශුද්‍රයන්ට කියන නමක් තමයි untouchable කියන්නේ. ස්පර්ශ නොකරන. එතකොට මේ පවුලේ තමයි මහා බෝසතාණන් වහන්සේ උපන්නේ. ඔබ අහලා තියෙනවද? මං ඉස්සර අහලා තියෙන මහා බෝසතාණන් වහන්සේලා කවදාවත් බොරු කියන්නේ මේ අම්බේඩ්කර්තුමාගේ ජීවිතේ පුරා මම හොඳට මේ චරිතය අධ්‍යයනය කළා. කිසි දවසක බොරුවක් කියලා නැහැ. දැන් ඊට පස්සේ මේ මේ දරුවා දැන් අර පන්තිය උගන්වනවා අර ළමයි ඔක්කොටම ඒ ළමයිට ඉගෙන ගන්න බෑ. අර එළියේ වාඩිලා ඉන්න කොළු ගැටයා ඉගෙන ගන්නවා. දැන් දවසක් ගුරුවරයාට ආසයි තුනා. ආහිදල ගුරුවරයා කිව්වා මේ එන්න ඇවිල්ලා මේ දැන් කුණු කෑල්ල එළියෙන් තිබ්බා. මේ කුණු කෑල්ලෙන් උඹ මේ අසල් පාඩම ලියලා පෙන්නපන් කිව්වා. මේ ළම කුණු කෑල්ල අරගෙන කළු ලෑල්ල ගාවට එනකොට ළමයි කෑ ගැහුවා. "හා එන්න දෙන්න එපා. ওই කළු ලෑල්ල පිටිපස්සේ ඇනවල අපේ කෑම එල්ලලා තියෙනවා. ඒවා කිලුටි වෙයි." "ඒවා කිලුටි වෙයි. එන්න දෙන්න එපා" කිව්වා. ඕනේ පන්තිට එන්න දුන්නේ එලෝ ගත්තා. දවසක් මෙයි අයියයි යනවා මේ දැන් පයින් හැතැම්ම ගානක් යන්න තියෙන තැනක මේගොල්ලෝ ගියා කරත් එක. කරත් එක අත දික් කළාම කරත් එක නග්ග ගත්තා. දැන් ටික දුරක් ගියා. ගියාම කරත්තකාරයා ඇහුවා උඹලා කොයි කුලයේද කියලා. අම්බෙඩ්කාර් කිව්වා මේ ළමයින්ට බොරුවක් කියන්න තිබ්බනේ. දැන් මේගොල්ලෝ දන්නවා කුලේ කිව්වම අනිවාර්යයෙන් මේගොල්ලන්ට හිංසා කරනවා කියලා. මේගොල්ලෝ අපි මහා කුලේ කිව්වා. අර මිනිස්සයා අනේ නවත්තෝ තොපි මගේ කරත් එක ඉලුට කළාද? කියලා ඊට පස්සේ මේ අම්බෙඩ්කාර්ගේ අයියා කිව්වා නේ අපි ඔයාට ඩබල් ගෙවන්නම්. බෑ කිව්වා. කරත්තෙන් එළියට දැම්මා. ඒ ළමයි ආයේ පයින් ගියා. අපිට හිතාගන්න බෑ මිනිස්සෙක්ගේ විඳපු දුක ගැන. ඉතින් ඒක ඉවරුනේ නෑ. හැබැයි මෙහෙම යද්දී අම්බෙඩ්කාර්තුමා දැන් ඒ ඉස්කෝලේ මේවා කරගෙන ඔන්න බොම්බායට ආවා. දැන් බොම්බාය ඇවිල්ලා බොම්බාය මුඩුක්කුවක දැන් ජීවත් වෙනවා. මේගොල්ලෝ ඔක්කොම එකම පොඩි පොඩි පොඩි මුඩුක්කුවක. දැන් මේ දැන් තාත්තා පුතාට කියන පුතේ ඉගෙන ගන්න. පුතේ ඉගෙන ගන්න. අපිට මේකෙන් ගොඩ එන්න වෙන පිළිවෙලක් නැහැ. අපි මේ වැටලා ඉන්න වලෙන් ගොඩ එන්න පිළිවෙලක් නැහැ. මේ එකම උත්තරේ අපිට තියෙන්නේ මේකේ ඉගෙන ගැනීම විතරයි කියලා. ඉතින් අම්බෙඩ්කාර්තුමාට ඉල්ලන ඉල්ලන පොත මේ තාත්තා ගෙනත් දෙනවා. දැන් ගෙදර හරි ගෝසා මිනිස්සු ගෝසා කරන වටේ ගෝසා කරන සද්ද. දවසක් මේ දරුවා අඬනවා අනේ තාත්තේ මට පාඩම් කරගන්න බෑ මෙතන මෙතන ගෝසාව. තාත්තා කල්පනා කරලා කල්පනා කරලා කිව්වා පුතේ එහෙනම් මෙහෙම කරන්න. ඔයා 9ට රෑ 9ට නිදාගන්න මම රෑ 2ට නැගිටවන්නම්. රෑ දෙක වෙනකොට ඔක්කොම නිදි ඔයා පාඩම් කරන්න. තාත්තා තමයි මේ පුතා උස්සලා ගත්තේ. ඊට පස්සේ පුතා කියනවා තාත්තේ එතකොට තාත්තා කොහොමද තාත්තා රස්සාව කරන්න ඕනේ තාත්තා මාව නැගිට්ටෝලා තාත්තා කොහොමද කරන්නේ නෑ පුතේ මම මේක කරන්නම් කිව්වා දැන් මේ ළමයා රෑ 9ට නිදා ගන්නවා රෑ දෙකට ඇහැරවනවා තාත්තා රෑ දෙකේ ඉඳලා මේ ළමයා උදේ වෙනකන් පාඩම් කරනවා එහෙම පාඩම් කළා දැන් මෙයා බොම්බායට ගිහිල්ලා බොම්බායේ එල්ෆින්ස්ටන් කියන ආණ්ඩුවේ උසස් විද්‍යාලයට මෙයා ඇතුළු වුණා. ශිෂ්‍යත්වයක් හම්බ වෙලා. ඒ කියන්නේ බරෝඩා කියන ප්‍රදේශයේ හිටපු රජ කෙනෙක් ශිෂ්‍යත්වයක් දුන්නා මෙයාට මාසෙකට රුපියල් 25ක්. මේ ශිෂ්‍යත්වෙන් මෙයා මේ මේකට ගිහිල්ලා 1898 ගිහිල්ලා එද්දි දවසක් මෙයා ගෙදර එද්දි මෙයාට හරි වතුර තිබහයි. දැන් පාරේ යද්දි තියෙන පාරයිනේ පොකුණක්. ඒ පොකුණ සම්මත කරලා තියෙන්නේ බමුණන්ටයි හරකුන්ටයි බල්ලන්ටයි බලලුන්ටයි එතන බමුණන්ට පුළුවන් ඒ පොකුණේ වතුර බොන්න, හරක්ට පුළුවන් ඒ පොකුණේ වතුර බොන්න, බල්ලන්ට පුළුවන් බොන්න, බලලුන්ට පුළුවන් බොන්න, ශුද්‍රයන්ට බෑ. දැන් මේ දරුවා දන්නේ මේ දරුවා ගිහිල්ලා මේකේ මෙහෙම අරන් වතුර කරා බිව්වා. බීපු ගමන් දුවගෙන ඇවිල්ලා මිනිස්සු කෙව්වා "තොගේ කුලිය මොකද්ද?" මේ ළමයට බොරු කියන්න තිබ්බනේ. මේ ළමයා කිව්වා "මහාරි" කුලිය කිව්වා. කෑ ගැහුව මෙන්න මම මේ සුද්‍රෙක් ඇවිල්ලා මේ ටැංකියේ වතුර කිලුටු කළා. ඊට පස්සේ ගම්මු ටික ඇවිල්ලා පොළු ගහලා මේ ළමයාව සිහි නැති වෙන ගම ගැහුවා. සිහි නැති වැටුණා. වැටුණා පස්සේ ගෙදර කට්ටියට ගිහලා දෙමාපියෝ අඬ අඬ මේ ළමයා ආය අරගෙන ගියා. ගිහලා සමීප කළා. ඉතින් මෙහෙම කළේ අන්තිමට මෙයාට වයස 16 දී 1907 දී මැට්‍රිකියුලේෂන් කියන විශ්වවිද්‍යාල ඇතුළු වීමේ විභාගයෙන් ඉන්දියාවේ පළවෙනියා වෙලා පාස් වුණා. මේ අපමහා බෝසතාණන් වහන්සේ. පළවෙනි වෙලාව පාස් වුණා. පාස් වෙලා වුණ දැන් බොම්බේ යුනිවර්සිටි එකට ඇතුළු වුණා අවුරුදු 16යි වයස. Hindu චාරිත්‍රානුකූලව දැන් මේක ගෙනියන්න නම් නූගත් පරපුරක් ඉන්න ඉපැයි. Hindu චාරිත්‍රානුකූලව දැන් මේ ළමයට අවුරුදු 16යි අවුරුදු 9ක ගෑන් ළමෙක් හිටියා. ඒ ළමයාගේ නම බීම්බායි කියලා. ඒ ළමයා කසාද බඳලා දුන්නා. එතකොට මේ අම්බෙඩ්කාර් විවාහ වෙනකොට වයස අවුරුදු 16යි අවුරුදු 9ක ගෑන් ළමයෙක් එක්ක විවාහ කරලා දුන්නා. දැන් මෙයා විශ්වවිද්‍යාලයට තේරිච්ච නිසා පොඩි උත්සාහයක් තිබ්බ මේගොල්ලන්ගේ කුලියේ කට්ටිය එකතු වෙලා. මොකද හේතුව දැන් ඉන්දියාවෙම පළවෙනියක්. එදා ක්‍රිෂ්ණජී අරුන් කුලේස්කර කියලා කෙනෙක් මේ පොඩි දරුවගේ අතර දුන්න පොඩි පොතක් බුද්ධ චරිතයක්. ඒ වෙනකොට බුද්ධ ආගම කියලා එකක් දන්නේ නැහැ. කළුද සුදුද කියලා දන්නේ නැහැ. බෞද්ධ සම්ප්‍රදායක් නැහැ. කිසිම දෙයක් නැහැ. තියෙන අර Hindu දෙවි දේවතාවුන්ගේ ගැන කතාව විතරයි. දැන් ඊට පස්සේ ඔන්න රාමාභාය කියන අර ගෑන් ළමයාත් ඒ පතාගෙන ආපු කෙනෙක්. මොකද ඒ චරිත දෙක දැක්කහම හරි පුදුමයි. අසෝදරාමගේ ආපු කෙනෙක්. ඒ මුළු ජීවිතේම අම්බෙඩ්කාර වෙනුවෙන් කැප කළ අය. ඊට පස්සේ ඔන්න බරෝඩා කියන රජුරුවන්ගේ මෙයාට ලැබිලා ශිෂ්‍යත්ව ලැබිලා මෙයා ඊට පස්සේ පාස් වුණා ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය බොම්බේ යුනිවර්සිටි එකේ. ඊරෝසි බියා 1913 ගියා MA කරන්න ඇමරිකාවේ කොලොම්බියා යුනිවර්සිටි එකට. ඒ යුනිවර්සිටි ගියේ අර බරෝඩා රජුරුවන් බොන්ඩ් එකක් සයින් කළා මෙයා. රජුරුව කිව්වා මම ඔයාට ශිෂ්‍යත්වයක් දෙන්නම්. හැබැයි අනිවාර්යයෙන්ම ඇවිල්ලා මගේ ස්ටේට් එකේ ඔයා සේවය කරන්න ඕනේ ඉගෙනගෙන ඉවරෙච්ච ගමන්. ඊරෝසි බියාට ඕන ශිෂ්‍යත්වයෙන් කොලම්බියා යුනිවර්සිටි ගියපු ගමන් මෙයාට හරි පුදුමයි. මෙයා මහාර කියලා කුලේ ගහන කෙනෙක් නැහැ. හලෝ කියලා අතට අත දෙනවා. ඒක සමාන පුටුවල වාඩි වෙනවා. ප්‍රොෆෙසර්ස්ලත් එක්ක එකට කතා බස් කරනවා. ඒකට කනවා බොනවා. මට හරි පුදුමයි මේ වෙන ලෝකයක් තියෙනවා කුලේ නැති. ඊට පස්සේ කොලම්බියා යුනිවර්සිටි එකෙන් මෙයා ආර්ථික විද්‍යාව පිළිබඳ MA උපාධිය ගත්තා. අරගෙන 1916 දී මෙයා PhD එක ලියනවා. ඉන්දියාවේ ජාතිකත්වයේ බෙදීම පිළිබඳ ඓතිහාසික විශ්ලේෂණාත්මක අධ්‍යයනය කළා. ඊට පස්සේ රජුරෝ මෙයා PhD එක පාස් ලිව්වා විතරයි රජුරෝ ශිෂ්‍යත්වෙ නැමැත්තුවා. නාත්‍රක මෙයාට ආපහු ඉන්දියාවට එන්න වුණා. මෙයා ඇවිල්ලා රජතුමාගේ රාජ්‍ය ලේකම් තනතුර රජතුමා බාර දුන්නා. මෙයා ගියා පළවෙනි දවසේම මෙයාගේ ඔෆිස් එකට. ඔෆිස් එකට ගියාම පියුම් පව අහන්නේ සර්ගේ කුලය මොකද්ද? අහව ගම මෙයාට තිබුණා කියන්න දැන් මෙයාගේ රූපේ ලස්සනයි. මෙයාට වෙන නමක් කියන්න තිබුණා. මෙයා කො මහාර කියලා. හැබැයි එකක් තිබුණා. දැන් මෙයාව බේරන්න මෙයාට මේ අර බොම්බේ යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න කාලේ මෙයාට බොහොම ආදරය කළා මහාදේව අම්බේඩ්කාර කියලා බ්‍රාහ්මණ ගුරුවරයෙක්. දැන් මෙයා දැනගත්ත මේ ළමයාට ලොකු අනාගතයක් තියෙනවා. හැබැයි මේ ළමයා කුලේ නිසා බැට කනවා. මේකෙන් බේරන්න මහාදේව අම්බේඩ්කාර කියන මේ බ්‍රාහ්මණ වංශික ගුරුවරයා ආර්යයන්ට කිව්වා පුතා මම ඔබට මගේ නමේ කොටසක් දෙනවා කියලා. අම්බේඩ්කර් කියන නම එයා තමයි දුන්නේ. බ්‍රාහ්මණ ජාතක එයාට තිබුණේ නම තිබුණේ බිහිම්රාව රාම්ජී සක්පල් කියලා. ඊර්වසියා එයාට එයාට අර බ්‍රාහ්මණ ජාතික ගුරුවරයාට දුන්න නම බිහිම්රාව රාම්ජී අම්බේඩ්කර් කියලා. ඊටපස්සේ මෙයා දැන් මෙයාට එතනදිත් රස්සාවක් නැහැ. දැන් අට කවුරුත් වතුර දෙන්නේ නැහැ. අනිත් කට්ටිය බොන වතුර ගෝපේ රාම වතුර බොන්න බෑ. දැන් ලොකු නිලියක් දරනවා දැන් මෙයා. මෙයාට කිසි දෙයක් නැහැ සමාජය තුල. ඊට පස්සේ මෙයා තනියම මුඛනායක කියලා සතිපතා පුවත්පතක් පටන් ගත්තා. මුඛනායක කියලා මරාఠీ භාෂාවේ ඒකේ තේරුම ගොළු නායකයා කියලා පටන් ගත්ත පුවත්පතක් සතිපතා. ඊට පස්සේ 1920 දී මෙයා රජතුමාට මේ කුලවාදය ගැන කලකිරීමෙන් හිටිය රජතුමා සම්මන්ත්‍රණ සභාව පවත්වලා මෙයා පිටත් කරනවා. මේ හැමතැනම ගිහින් ගින් දේශනාවල් තියෙනවා. ඊට පස්සේ මොකද වුනේ? මෙයා ආයේ 1920 රජතුමාගෙන් ආයේ උදව්වක් අරගෙන එංගලන්තයට ගියා. එංගලන්තයට ගිහිල්ලා බැරිස්ටර් කෙනෙක් වෙලා බැරිස්ටර් උපාධිය අරගෙන ඊට පස්සේ මේ PhD එකක් ගත්තා මානව විද්‍යාව. මානව විද්‍යාව ගැන PhD එකක් අරගෙන දැන් මෙයා ඩබල් PhD අරගෙන මෙයා 1000 924 ඉන්දියාවට ඇවිල්ලා මෙයා සභාවක් පිටෙව්වා බහිස්කෘත් හිතකාරිණී සභා කියලා. Outcast Welfare Association කියලා. බහිස්කෘත් හිතකාරිණී සභා. පටන් අරගෙන දැන් මෙයා මේ හීන කුලේ ඉන්න අයට උදව් කරන්න සභාවක්. දැන් මේකට මෙයා දන්නේ නැහැ බුද්ධ ආගමකට පොඩි බුද්ධ චරිතය දන්නේ. මෙයා මොකක්වත් දන්නේ නැහැ. අපි නම් අපි පොඩි කාලෙම බෝසත් චරිත මේ අපේ විඥාණයට අනුවන්නේ අපේ මනසට. මේ එක එක සංකල්ප යනවා. මේ එක සංකල්පයක් දැන් මෙයාට ගිහිල්ලා නැහැ. ඊට පස්සේ දැන් ටික ටික මෙයා දේශනාවක් තියෙනවා, සභාවක් තියෙනවා. මෙයා ටික ටික ජනප්‍රිය වුණා. ටික ටික මෙයා ඒ දුගී දිලින්දන්ගේ නායකයෙක් වුණා. ඒ වෙනකොට ඒ ශුද්‍ර ජනයාට ඉන්න තැනක් නැගෙවල් හදන තහනම්. ඇඳුන්නේ සාමාන්‍යයෙන් අලුත් සාරියක් අඳින්න තහනම්. අලුත් සාරියක් අඳින්න අඳින්නේ කොහොමද? සාරිය ගන්න කොහොමද ඒගොල්ලෝ? දැන් අපි ගත්තොත් සුද්ධ කාන්තාවකට සාරියක් ඕන නම් සල්ලි අරගෙන යනවා. සල්ලි පඩිය ළඟ තියෙනවා. තිබ්බට පස්සේ සේවකයා සල්ලි ටික අරන් යනවා. සාරිය පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ සේවකයා කරන්නේ වතුර පොඩ්ඩ බිමට දානවා. දාලා සාරිය බිම දාලා කකුලෙන් තල්ලු කරනවා. ඒ සාරිය තමයි අඳින්න ඕනේ. දැන් අපි දන්නේ නැහැ කුලවාදී කියන්නේ මොකද්ද කියලා. අද ඒක නැති නිසා. අද මහ බෝසතාණන් වහන්සේක වෙනස් කළා. ඒ නිසා අපි ඒක දන්නේ නැහැ. මම මේ බෝසත් කෙනෙක් ඔබට හඳුන්වලා දෙන්න යන්නේ. ඊට පස්සේ දැන් දැන් මෙයාගේ මතකේ තිබුණා මෙයාට වතුර බොන්න ගිහිල්ලා සිහි නැති වෙනකන් ගහපු දවස. 1927 දැන් මෙහාට තියෙන බහිස්කෘති හිතකාරිණී සභාව කියනවා. ඒ සභාවට සමාජිකයෝ බැඳුණා 15000ක්. මෙයා 15000ක සාමකාමී පෙළපාලියක් ආවා චෞදර ටැංක් කියන ඒ වතුර ජලාශය ළඟට 15000ක ජනකායක් එක්ක ඇවිල්ලා දැන් මිනිස්සු ගල් ගහනවා ඈත ඉඳලා අර කුලවාදීන් ගල් ගහද්දි පාළු දැකලා මෙයා ඉස්සල්ලාම වතුර බීවා. බීලා අනිත් ඔක්කොම බීපල්ලා කියලා. බීවා. ඊට පස්සේ මම මොකද කළේ ඉස්සෙනක මැද්දේ අර මනුස්මෘති කියන බ්‍රාහ්මණ ග්‍රන්ථයේ පිටපත් දහස් ගාණක් පිච්චුවා. සෙනගේ ඉස්සරහා. දැන් බලන්න මේ බමුණු වාදයෙන් බැටකන බමුණු බලයේ ඉන්න පිරිසක් මැද්දේ තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන්ද? බෝසත් බෝසත් කෙනෙකුට ඇර වෙන කෙනෙකුට කරන්න පුළුවන්ද? ඊට පස්සේ 1929 දැන් උන ටික ටික සාකච්ඡාව යනවා ටික ටික අරගල යනවා දැන් බ්‍රිතාන්‍ය නිදහසට මේ බ්‍රිතාන්‍යයෙන් ඉන්දියාව ගන්න සාකච්ඡා යනවා ඔය අතරේ මොකද උනේ ඉන්දියාවේ රාජ්‍ය කොමිසම පත් කළා කෙටුම්පත් හදන්න කියලා බ්‍රිටිෂ් ආණ්ඩුව පටන් ගත්ත ගමන් එතකොට ඒ වෙනකොට ගාන්ධි ඇවිල්ලා ඉන්දියන් කොංග්‍රස් එක පිහිටුවලා දැන් මෙයා මේකට සම්බන්ධ වෙන එකට මෙයාට විරුද්ධ වුණා ගාන්ධි අර බුදු කෙනෙක් පහළ වෙන්න කවුරු හරි කෙනෙක් ඉන්නෝනේ හතුරේ හතුරට හැමතිස්සෙම ගාන්ධි තමයි ඉන්නේ මෙයාට ඊට පස්සේ දැන් මෙයා ඉන්දියන් අය මේ හීන කුලයේ අය බේරගන්න මේ සටන දියත් කරනකොට ගාන්ධි මේකට විරුද්ධව හොඳ කට්ට උපක්‍රමයක් ගෙනාවා. ගාන්ධි කිව්වා නෑ නෑ මේක කුල ભેදයක් නෑ. අපි අය සියලු දෙනාම හීන කුලයේ අය අපි ඔක්කොම පිළිගන්නවා දෙවියන්ගේ දරුවෝ කියලා. හරි ජන. ඔන්න ගාන්ධි දමත් දැම්ම හීන කුලයට අද ඉඳලා හරි ජන. හරි කියන දෙවියෝ. හරි ජන දෙවියන්ගේ ජනයා. එතකොට අම්බෙඩ්කාර් ප්‍රශ්න කළා එහෙනම් මේ හීන කුලයේ දෙවියන්ගේ ජනයා නම් ඔබලා මොන්ස්ටර්ගේ ජනයාද කියලා ඇහුවා. ඊට පස්සේ අම්බෙඩ්කාර් පුදුම විදිහට මේකට විරුද්ධ නැකුවා මේකේ තේරුම ඒ කුලවාදයේ පිළිගැනීමමයි. ඊට පස්සේ මොකද වුනේ? 1932 එංගලන්තේ වටමේස සාකච්ඡාවක් ආවා ඉන්දියානු නිදහස ගැන. එතකොට ඒ එනකට ශික්කාරය වෙනම ස්ටේට් එකකට වෙනම මේ ඡන්ද කොටාසයක් ඉල්ලුවා. ඊළඟට මහත්මා ගාන්ධි කැමති වුණා. මුස්ලිම් අය වෙනම ඡන්ද කොටාසයක් ඉල්ලුවා. මහත්මා ගාන්ධි කැමති වුණා. ඊරෝසේ සාකච්ඡාවේදී අම්බෙඩ්කාර්තුමා ඉදිරිපත් වෙලා කිව්වා අපටත් වෙනම ඡන්ද දැන් මුස්ලිම් අය පාකිස්තාන් ඉල්ලුවා. ඊළඟට සීකයි සීකස්ථාන් ඉල්ලුවා. ඊළඟට අම්බෙඩ්කාර්ක අපට ශුද්‍රස්ථාන ඕනේ කිව්වා. කියන එකට ඔන්න ගාන්ධිතුමා විරුද්ධ වුණා එකට. නමුත් මේක කතාව යනකොට දෙවෙනි පාර ඒ වෙනකොට ගාන්ධිතුමා පූණි පූණි කියන ඉන්දියාව පූණේ කියන ප්‍රදේශයේ හිර ගෙදර ඉන්න වෙලාවේ අම්බෙඩ්කාර්තුමා එංගලන්තයට ගිහිල්ලා ඊළඟ වටමේ සාකච්ඡාවේදී මේ අදහස දුන්නාම සුද්ධ පිළිගත්තා. සුද්ධ කිව්වා හරි ඔකට අපි ස්ටේට් එකක් දෙන්නම් සුද්දස්ථාන කියලා. දැන් මේක ආරංචි වුණා ගාන්ධිතුමාට. ගාන්ධිතුමා පටන් ගත්තා මේ ෆාස්ටිං අන්ටු ඩෙත් කියලා මම මැරෙනකම්ම උපවාස කරනවා මෙයා මේක අත්හැරි නැත්තම් කියලා. ඊට පස්සේ නේහරු ඊළඟට ඊට ඔක්කොම ඉන්දිය නායකයෝ ඊට පස්සේ Hindu ආගමික නායකයෝ කෙලවරක් නැතුව අම්බෙඩ්කර්තුමාට නිඳා අපහාස කරන්න ගත්තා, ගරහන්න ගත්තා, පත්‍රිකා නිකුත් කරන්න ගත්තා, කැලෑපැත්තට ගහන්න ගත්තා. කෙලවරක් නැති අපහාස කරන්න පටන් ගත්තා. පටන් ගන්නකට ඊට පස්සේ දැන් අම්බෙඩ්කර්තුමා මේ මතේ ඉන්නකොට දැන් ටික ටික දැන් ගාන්ධිතුමාගේ ජීවිතේ අඩපණ වෙගෙන යන්න පටන් ගත්තා. දැන් බැරි වෙලාවත් ගාන්ධිතුමා මැරුණොත් ඉන්දියාවට මොකක් වෙයිද? දන්නේ නැහැ. ඔන්න දැන් ඔය දැන් ඔය හොඳ බමුණු නායකයෙක් තමයි ඔය නෙහරු කියන්නේ. ඒත් නෙහරුයි ගාන්ධි මේ කට්ටි බමුණු ටිකයි ඔක්කොම ආවා අම්බෙඩ්කාර් ළඟට. ඇවිල්ලා අම්බෙඩ්කාර්ගේ කකුල් දෙක අල්ල වැන්දා. වැන්දලා කිව්වා ඔබතුමාගේ අතේ තමයි ගාන්ධිජීගේ ජීවිතේ තියෙන්නේ. ඔබතුමා මේක අත්හරින්න. බෝසතාණන් වහන්සේ කියන්නේ ඒකයි. හොඳයි මම මේක අත්හරිනවා කියන්නේ. මම ජීවිතයක් හානි කරන්න මගේ අරගලේ පාවිච්චි කරන්නේ නැහැ කිව්වා. දැන් බලන්න වෙන අය ත්‍රස්තවාදීට දැන් අපේ රටේ ගත්තොත් අපේ රටේ දේශපාලන පක්ෂ හදාගත්තු නායකයෝ හිටියා. ඒවත් ආයුධ සන්නද්ධ අරගල වලට පෙළඹෙව්වා, මැරෙව්වා. දැක්කද එයා සංකල්පය තුල පවිත්‍ර බව නැහැනේ. දැන් මේකේ බලන්න පවිත්‍ර සංකල්පය සුවපත් කිරීම. ඊරවස අම්බෙඩ්කාර්තුමාම ගිහිල්ලා තමයි ගාන්ධිතුමාට පළවෙනි කැඳ හැන්ද පොවලා කිව්වා මම මේක අතෑරියා. මම මේක කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ හැබැයි අම්බෙඩ්කර්තුමා ගාන්ධිතුමා දිගට හරහාට අම්බෙඩ්කර්ට ගහන්න ගත්තා. ගහන්න ගත්තාම අම්බෙඩ්කර් එක දවසක් කියනවා මේ සභාවක මතක අනිතර කියන බල මතක තියාගනින්න ගාන්ධි කියන්නේ සාන්තුවරෙක් නෙමෙයි. මෙයා දේශපාලන චරිතයක්. මේ චරිතය එක එක විදිහට යා ගෙනියනවා. හැබැයි ওই මහත්මාවරු එනවා මහත්මාවරු යනවා. සුද්‍රය හැමදාම සුද්‍රයමයි. මතක තියාගන්න ඉල්ල කිව්වා. කියලා හැමතිස්සෙම මේ හීන කුලයේ මිනිස්සුන්ව මෙයා අවදි කළා. දැන් මෙයා එක දිගටම විශාල සටනක යෙදෙනවා කෝටි සංඛ්‍යාත ජනකායක් වෙනුවෙන්. තනි කෙනෙක්. ඊට පස්සේ දැන් මෙයාට 1936 මෙයා ඉන්ඩිපෙන්ඩන්ට් ලේබර් පාටි කියලා දේශපාලන පක්ෂයක් හැදුවා. හදලා ඊට පස්සේ මෙයා 1937 ලිව්වා පොතක් දැන් මේ ඇමරිකාවේ ගිහිලා න්යාවේ. දැන් මෙයා හිතුවා මේ ඉන්දියාවෙත් කුලවාදය නැති කරන්න පුළුවන් කියලා Annihilation of Caste කියලා පොතක් ලිව්වා. කුලවාදය මුලිනුපුට අදමීමයි. අන්නේ එතුමාට වැරදිච්ච තැනක්. කවදාවත් ඉන්දියාවේ කුලවාදය නැති කරන්න බෑ. මිනිස් ආයුෂ අවුරුදු 80000 වෙද්දී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ උපදින්නේ බමුණු කුලේ. ඒ කුලේ කුලී නැති කරන්න බෑ ඉන්දියාවෙන්. ඒක ඉන්දියාවට තියෙන මේ මහ පොළව කඳුහෙල් ගංගා වගේම එකක්. අපේ බුදුරජාන් වහන්සේ ඉපදුනේ ශාත්‍රීය වංශේ කුලීක ගෞතම කියන ගෝත්‍රේ. ඊළඟට කාශ්‍යප බුදුරජාන් වහන්සේ ඉපදුනේ බ්‍රාහමණ කුලේ. ඒ නිසා ඊට පස්සේ මෙයා මොකද කළේ? ශුද්‍රයෝ කවුද කියලා විස්තර කරලා ඊට පස්සේ මෙතුමා ඔන්න මේ ඡන්දෙන් දින්නා. සීට් 15ක් හම්බ වුණා. ඊට පස්සේ ඔන්න දැන් ඉන්දියාවට නිදහස හම්බ වුණාට පස්සේ මෙයාට හම්බ වුණා නීති සම්පාදන කටයුතු අමාත්‍යකම. කාටද? අම්බෙඩ්කර්තුමාට. අම්බෙඩ්කර්තුමා තමයි ඊට පස්සේ ඉන්දියාවේ ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළේ. එතකොට ඉන්දියාවේ ඉස්සෙල්ලාම මෙයාට දෙන්න සාකච්ඡා කළේ ආර්ථික ඇමතිකම. මොකද මෙයාට තමයි දැන් ඒ ඒ වෙනකොට අම්බෙඩ්කාර්තුමාගේ දැනුමට සරිලන උගත්කමට සරිලන කෙනෙක් ඉන්දියාවේ නැහැ. ඉන්දියාවේ ඉහළම පළවෙනි උගතක්. එතකොට මේ ආර්ථික අමතිකම දෙන්න ලෑස්තින නේරු විරුද්ධ වුණා ආර්ථිකම මේකට දෙන්න එපා දුන්නොත් හඩුකුලයා ඉහළට එයි කියලා. ඔය මේ අපි හිතන් ඉන්න නායකයන්ගේ ඇත්ත මේ. ඊට පස්සේ මේ මෙයාට ව්‍යවස්ථා සම්පාදක ඇමතිකම දුන්නා. ඒකෙන් තමයි මෙයා ගොඩාක් පහසුකම් සැලැස්සුවා අඩුකුලේ අයට. ඊට පස්සේ මොකද වුනේ දැන් මේකෙදි ඔය පාකිස්තානයේ වෙන් වෙද්දි මෙයා හරියට විරුද්ධ වුණා පාකිස්තානයේ වෙන් වෙලා යනවට අන්තිමට මෙයා කියනවා පාකිස්තානයේ වෙන් වුණාට කරන්න දෙයක් නෑ අන්තිමට හැබැයි මතක තියාගන්න කියනවා පාකිස්තානයේ වෙන් වෙනවා නම් මෙයා ඔන්න ඉන්දියාවට අනුතුරු අඟවනවා මෙයා රටට ආදරේ මෙයා කියන පාකිස්තානයේ වෙන් වුණාට කමක් නෑ පාකිස්තානයේ වෙන් කරනවා නම් ඉන්දීය හමුදාවට මුස්ලිම් අය ගන්න එපා දැන් මෙයා ඔන්න බලන්න මේ නායකත්වය. කියන පාකිස්තාන කියලා රටක් වෙන් කරනවා නම් ඉන්දියා හමුදාවට මුස්ලිම් අය ගන්න එපා. බැරි වෙලාවත් ඉන්දියාවට මුස්ලිම් ආක්‍රමණයක් ආවොත් ඒ හමුදාව ගන්න ඉන්දියාව පැත්ත නෙමෙයි කිව්වා. බලන්නකො දුර කල්පනා කරන නායකයෙක්. ඊට පස්සේ මේක හරි ලස්සනට යා කියනවා ඒක. මම කියන කවදාවත් එතකොට මේ ඉන්දියන් මුස්ලිම් අය හින්දු අය එකතු වෙලා ඒක වහලක් යට ඉන්නවා කියන සිහිනියට අපි ඉන්න ඕනේ දැන්. මේගොල්ලෝ දැන් වෙන් වෙනවා. හැබැයි මේගොල්ලන්ගේ ඉන්දියන් අයව මුස්ලිම් අයව ගන්න එපා හමුදාට ගත්තොත් ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට සම්පූර්ණ මේගොල්ලෝ මුස්ලිම් පැත්ත ගන්නවා කියනවා. කියලා ඔන්න දුර බලලා ඉන්දියාව ආරක්ෂා කරන්න ඒ දීවිච්ච නායකයා එහෙම කළා. ඊට පස්සේ ආ ඔන්න 1947 තමයි යා මේක බාර දීලා ඔන්න අන්තිමට මේ ඉන්දිය ව්‍යවස්ථා බාර දුන්නේ 1949 නොවැම්බර් මාසේ 26 වෙනිදා. ඊට පස්සේ අම්බෙඩ්කර්තුමා ඊට පස්සේ තව එකක් හැදුවා ඩ්‍රාෆ්ට් කළා මේ හින්දු කෝඩ් බිල් කියලා මේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාවට එකතු කරන්න අතුරු ව්‍යවස්ථාවක් හදපු වෙලාවේ 1951 මේක කැබිනට් යා කැබිනට් ඇමතිවරේ මෙයාගේ මේ මේ ලිපි ගොනු ටික හොරකම් කළා. හොරකම් කළා මොකද ඒකේ තිබුණේ සමානාත්මතාවය ගේන්න. හොරකම් කළාට පස්සේ මෙයා මොකද කළේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලාස් වුණා. පාර්ලිමේන්තුවෙන් ඉල්ලාස් වුණා 1951. පාර්ලිමේන්තුවෙන් ඉල්ලාස් වෙලා දැන් මෙයා ඊට පස්සේ මෙයා කියන්න ගත්තා එදන් එයා එයාට ලක්ෂ ගාණක් දැන් අනුගාමිකයෝ ඉන්නවා. එයා කියන්න ගත්ත මම ඉපදුනේ Hindu කෙනෙක් හැටියටයි. මම Hindu කෙනෙක් හැටියට මැරෙන්නේ එතකොට පණිවිඩයක් ගියා. එහෙනම් මෙයා ආගම වෙනස් කරන්නයි මේ යන්නේ. මුස්ලිම් අය මෙයා හොයාගෙන ආවා. ආවිලා කිව්වා ඔයා මුස්ලිම් වෙන්න අපි පිළිගන්නවා. ඊළඟට අපි ඔයාට තනතුරු සම්මාන දෙනවා. ඊළඟට අපි අපේ ආගමේ අපි කිසිම වෙලාවක මේ කුල ભેදයක් පවත්වන්නේ නැහැ කියලා. එයා ඊට පස්සේ කිව්වා නෑ එයා මුස්ලිම් ආගමේ අඩුපාඩු පෙන්නවා. මේ මේ මේ අඩුපාඩු තියෙන නිසා මං ඉන්නේ ඔය ආගමට කිව්වා. ඊට පස්සේ එයා හොයාගෙන ආව ක්‍රිස්තියානිකාරය. ක්‍රිස්තියානිකාරය හොයාගෙන ඇවිල්ලා කිව්වා අපි ඔයා ක්‍රිස්තියානි ආගමට එන්න ක්‍රිස්තියාගම ඔයා එල්ලන දේ ඔයාට සෑම දෙයක්ම අපි සපයනවා. ඒ නිසා ඔයාගේ මේ දේවල් දෙන්න අපි දෙන්න කියලා යකෝ බෑ ක්‍රිස්තියානි ආගමේ පතුරවන්න කියලා හරියට හිංසා කරලා තියෙන මිනිස්සුන්ට මිනිස්සු මරලා තියෙනවා විනාශ කරලා තියෙනවා දැන් මෙයා දන්නවනේ ක්‍රිස්තියානි ඉතිහාසය ඒ නිසා මම ක්‍රිස්තියානි ආගමට එන්නේ නැහැ කවුරුවත් එයාට කිව්වේ නැහැ බෞද්ධ වෙන්න කියලා හැබැයි මහබෝධි සමාගමේ මෙයා යම්කිසි රැස්වීමකට ආපු වෙලාවේ කවුරු කෙනෙක් පොඩි චිට් එකක් ඇවලා තියෙනවා බුදුදහමට කැමති නැද්ද එච්චර ඉන්න කියලා නැහැ මෙයා මේකත් බලලා මෙයා තනියම ත්‍රිපිටකය කියුවා. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තරනිකාය, සංයුත්තනිකාය තනියම කියුවා. මට වරින් වර හම්බෙලා තියෙනවා බුරුමෙට ගිහිල්ලා හාමුදුරුවෝත් එක්ක කතා කරලා තියෙනවා. ඊට පස්සේ මෙයා භාෂාව දන්නේ නැහැ නේද? ඒ වෙනකොට ඉංග්‍රීසියෙන් කතාබස් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට ඒ කාලේ හිටියේ මේ හම්මලව සද්දාති සාමුද්‍රු කතාබස් කරලා තියෙනවා. හැබැයි කවුරුවත් මෙයාට ආගමකට එන්න කියලා බුදුදහමට එන්න කියලා කිව්වේ නැහැ. මම තනියම කල්පනා කර කර ඉඳලා ඊරවස මොකද වුනේ? දැන් මෙයාට හරිය පැහැදුනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන. එතන දැන් මෙයා කියවි දීඝනිකාය, මධ්‍යමනිකාය, අංගුත්තරනිකාය, සංගුත්තරනිකාය, කුද්දකනිකායද ඒක කොහෙවත් මහායානි නෑ. නිසා මෙයාගේ හිතේ මේ බෝසත් වෙන්න ඕනේ, බුදුව පතන්න ඕනේ කියලා ආකල්පයක් නෑ. දැන් මෙයාගේ ඔළුවට ගියේ ශ්‍රාවකෙක් වෙන්න ඕනේ කියන එක. දැන් ඔන්න බලන්න මම කියන්නේ සම්ප්‍රදායයි සත්‍යය අතර වෙනස් වෙන තැන. දැන් මෙයාගේ ඔළුවට ගියේ මම ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. දැන් මෙයාගේ තියෙනවා විශාල පොත් ගොඩාක් අම්බෙඩ්කාර් රයිටින්ස් ඇන් ස්පීච් කියලා මේ එකකවත් බුදුබව පැතීමක් ගැන බෝසත් වීමක් ගැන කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ ඔන්න 2500 බුද්ධ ජයන්තිය ආව 1956 1956 මැයි මාසේ 24 වෙනිදා. එතකොට මොකද වුනේ බුද්ධ ජයන්ති උත්සවයේදී අම්බෙක්කාර් ප්‍රකාශයක් කළා මම අනාගතේ බුදුදහම වැළඳ ගන්නවා කියලා. ඊට පස්සේ අම්බෙක්කාර්තුමා නාග්පූර් වල දික්සා කියන භූමියේදී ඒක දික්සා කියලා ලැබුණේ ඒක නිසාමයි නාග්පුර නගරේ තරා පිටණියකදී 1956 ඒ කියන්නේ බුද්ධ ජයන්ති වර්ෂයේ ඔක්තෝබර් 14 වෙනිදා 5 ලක්ෂයක ජනසාවක් සමග තෙරුවන් සරණ ගිහින් පන්සිල් සමාදන් වෙලා ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඔන්න ඉන්දියාවට බුදුදහම විවෘත වීම. ඊට පස්සේ එතුමා ඒ සභාවේ කිව්වා මට ජීවත් වෙන්න තව මට ජීවත් වෙන්න ඕනේ අවුරුදු දෙකයි. මං තව අවුරුදු දෙකක් ජීවත් වුණොත් මම මේ මුළු ඉන්දියාවම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරනවා කිව්වා. මං මුළු ඉන්දියාවෙම ඉන්න මේ අය බෞද්ධ කරනවා කිව්වා. මට අවුරුදු දෙකක් ජීවත් වුණත් ඇති කිව්වා. එයා ජීවත් වුණේ මාස දෙකක්. ඒ බුද්ධ මේ බුද්ධඝම වැළඳගෙන ඊළඟ මාසේ කට්මන්ඩු වල තිබුණා අපේ පින්වත් මල්ලසේකර මැතිතුන්ගේ ප්‍රධානත්වයෙන් ලෝක බෞද්ධ සම්මේලනය. එතකොට මෙතුමාට ආරාධනා කළා මෙතුමාට දුන්න ටයිටල් එකක් බෝධිසත්ව කියලා. දැන් මම හොයාගෙන ගියේ කන්නේ නෙමෙයි. දැන් මම බෝධිසත්ව කියන වචනයක් කටින් කියලා නෑ. මම බුදු බව පතනවා කියලා කටින් කියලා නෑ. ඒක තමයි අර අර තුන්වෙනි දන සංගනේ පන්නප කල්ලිය මතේ. මේ මොකක්වත් කටින්නේ නමුත් ක්‍රියාවෙන් මෙයා පෙන්නවා. අන්තිමට මෙයා මෙයා අන්තිමට ලියපු පොත තමයි බුද්ධයන් හිස් ධම්ම. බුද්ධයන් හිස් ධම්ම කියන පොත ලියලා හරියටම තුන්වෙනි දවසේ එයා නිදාගෙන සිටිද්දී අභාවයටපත් වුණා. අපිට ඉන්දියාව යෝගීකුගෙන් දැනගන්න ලැබුණා. දැන් තුසිත දිව්‍ය ලෝකේ සුදර්ශන කියලා දිවි පුත්‍රයෙක් වෙලා ඉන්නවා. එතකොට ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතුමා ආයේ දෙපාරක් එනවා කියලා තියෙනවා මනුස්ස ලෝකෙට මිනිස්යන්ව බේරන්න. කරදර වෙච්ච වෙලාවට. එතකොට බලන්න මේ බෝසතාණන් වහන්සේලා උපදින්නේ ඉන්දියාවේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අතීත ප්‍රවෘත්තියේ ජාතක කතා 500 ගණනක් තියෙනවා. ඒක අවස්ථාවකවත් ලංකාවේ ඉපදිලා නැහැ. බෝසතාණන් වහන්සේ ඉපදින මම මේ කියන්නේ හැබැයි බෝසත්වරු ගැන. සම්ප්‍රදායිකව දැන් අපි ගත්තොත් දලයි ලාම ගත්තොත් ඒක බුදුබව පතන. ටිබෙට් ඔක්කොම බුදුබව පතන. ජපන් ඔක්කොම බුදුබව පතන. එතකොට ඒ අර විකෘති වෙච්ච බුද්ධ ආගම. මිසක් හැබැයි බෝසත් බව නෙමෙයි. ඒකේ බලපෑම තමයි ලංකාවටත් ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් අපිට තියෙන්නේ ගෞතම සාසනය. ගෞතම බුදුන මම කිය මේ බෝසත්වරු දැන් මම මේ කාරණේ මතක් වුණේ මේ අපේ දමයන්ති ජයකොඩි පින්වත් උපාසිකාව ගෞතම බුදුරජාණන් වහන්සේගේ අතීත චරිතය ලියද්දී අපේ බෝසතාණන් වහන්සේ ආශ්චර්යවත් අද්භූතයි කියන ප්‍රකාශෙත් එක්ක මම බැලුවා දැන් මේ බෝසත් චරිත කොච්චර ගැළපෙනවද කියලා නේ. දැන් බලන්න අර වගේ විශාල රටක විශාල රටක Hindu බලයේ මුල් බැසගත්තු රටක අද ඔබ දන්නවද මේ ධර්මපාලතුමා සටන් කළා කළා කළා කළා බුද්ධ ගයා බේරගන්න. තාම බෑනේ. තාම බෑ. මොකද බුද්ධ ගයා ඇක්ට් බුද්ධ ගයා ඇක්ට් කියලා වෙනම මේකක් තියෙනවා මේ ව්‍යවස්ථාවේ. ඒකේ තියෙනවා අනිවාර්යයෙන්ම බුද්ධ ගයාවටපත් වෙන මේ මේ දිසාපතිතුමා Hindu වේ යුතුයි. ඒ Hindu දිසාපති අනිවාර්යයෙන්ම බුද්ධ ගයා මැනේජ්මන්ට් කමිටි සභාපති විය යුතුයි. ඊළඟට බෞද්ධ හතර Hindu හතරයි සමාජික විය යුතුයි. එතකොට අර බුද්ධ ගයා සභාපති Hindu සභාපති ඉන්නවා සමාජික හත හතර ඉන්නවා. Hindu හතරයි බෞද්ධ හතරයි. එතකොට හැමතිස්සෙම නම දෙනාගෙන් පහක් Hindu. හතරක් බෞද්ධ. කිසි බෞද්ධයෙකුට තීරණ ගන්න බෑ. දැන් ඔබට බුද්ධගය වන්දන ගියොත් පේනවා ඉතින් හාමුදුරුවරු ඇතුලේ ඉන්නවා සිවුරු පළඳන ඒ ඔක්කොම පඩියට වැඩ කරන්නේ. ඒගොල්ලන්ට මාසෙකට රුපියල් 1500ක් දෙනවා. තුන් වේලක් කන්න දෙනවා. සේවකයන්ට කතා කරනවා වගේ වරෙන් පළයන් කියලා කතා කරනකට යන්න එන්න ඕනේ. පසුගිය දවස්වල මගේ ශිෂ්‍යෙක් උපවාස කරන්න ගත්තා. මං කිව්වා උපවාස කරලා අඬ කඩා ගන්න එපා. මේ මිනිස්සු අඬ කඩලා දානවා. ඊට පස්සේ මොකද වුනේ? ඇහුවේ නැහැ. තව දෙන්නෙක් එකතු වෙලා උපවාස මං කෝ කරන්න එපා. හතර පහ දෙනෙක් එකතු වෙලා උපවාස කළා මාරාන්තික උපවාස කරනවා කියලා. කරපු ගමන් දැන් මමත් හිටියා ඉන්දියාවේ. උදේ බලන්ති අතුරු දහන්. වෙච්ච දෙයක් නෑ. ඊට පස්සේ මොකද කළේ? දිසාවතුමාට කෝල් කරලා මේ අපේ ශිෂ්‍ය නම කිව්වා අපි අපි බෞද්ධ රැස් කරනවා මොනවා වෙයිද දන්නේ අපිට ඉන්න තැන කියන්න කියලා. ඊට පස්සේ බිහාර් මේ කොහෙද මේ ගයාවේ මේ මේ මෙඩිකල් කොලෙජ් එකේ තියෙන ස්පිතාලය ඇතුළේට ඇතුළේ මේගොල්ලන්ව දාලා මේගොල්ලන්ව සීහි නැති කරලා මේගොල්ලන්ට මේ බට වලින් නාහයට බට බසලා කෑම දීලා කෑම දීලා ඊට පස්සේ මං මම ගියා ගිහලා ඇද්දඹලට කියලා ඇහුවා ඊළඟ විස්කෝතේ ටිකක කේකාන්තයක ගිහලා මොකද දැන්වත් කාපන් කිව්වා මම කිව්වා මේව කරන්න එපා මේ දැනගන්න ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා මොකද දැන් ඊට පස්සේ ඉන්දිය දැන් මේකේ බලේ බිහාර ආණ්ඩුවේ බෞද්ධත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. මම කිව්වා බලන්න ඕගොල්ලෝ කොච්චර මෝඩද. දැන් ආණ්ඩුව කිව්වොත් තීරණයක් ගත්තොත් දැන් බුද්ධ ගාය බේරගන්න හරි අපි බෞද්ධ සංඝම් එක්ක කතා කරන්න කැමතියි. කෝ බුද්ධ ගායාවේ ඉන්දිය බෞද්ධ සංඝම් කිව්වොත් අර අකිල ಭಾರತೀಯ බික්කු සංඝ කියලා එකක් තියෙනවා. එකක් බලවත් නැහැ. කවුරුත් නැහැ. මහ බුද්ධ සමාගම විදේශීය. කතා කරන්නේ නැහැ. තායි බුරුම ඔක්කොම පන්සල් විදේශීය. කතා කරන්නේ නැහැ. මං කිව්වා මේක නෙමෙයි තියෙන්නේ. උඹලා බලවන්ත බෞද්ධ සමාගමක් හදපන් කිව්වා. මේකෙන් බේරෙන්න නම්. බෞද්ධ සමාගමක් හදන්න කවුරුත් නැහැ. ඊළඟට බෞද්ධ සමාගමක් හදන්න බික්කු බික්සුණාන්සලා ඉන්න ඕනේ. දැන් ඊළඟට මම කල්පනා කළා බික්කු ට්‍රේනින් සෙන්ටර් එකක් හදන්න. මේක බේරගන්න. ඉතින් දැන් මම පොඩි ආයතනයක් හදලා තියෙන එක මට විවේකයෙන් හදලා තියෙන්නේ. ඊට පස්සේ මම බික්කු ට්‍රේනින් සෙන්ටර් එක හදන්න කල්පනා කරන් පස්සේ දැන් මම බැලුවා බික්කු ට්‍රේනින් සෙන්ටර් එක බුද්ධගයාවේ හැදුවොත් ඒක නඩත්තු කරන්න බෑ. ඇයි දැන් 50 දිනක් මහාන කරලා පුහුණු කරන්න හදනවා කියන්නේ මේගොල්ලෝ දාන්නේ කොහොමද දෙන්නේ මං? අපහසුකම් කොහොමද සපයන්නේ මං? ලංකාවෙම නඩත්තු කරන්න බෑනේ. ඔන්න ඊට පස්සේ දැන් ඊයේ පෙරේද මට ඩුබායි වලදී හම්බ වුණා ඉන්දිය බෞද්ධයෝ. මම මේ ඉන්දිය බෞද්ධයන්ට කිව්වා මේ පස්සේ අනතුර මම කිව්වා මේ ඔයගොල්ලෝ කවදාවත් මේ හින්දු මිනිස්සුත් එක්ක රණ්ඩුවට යන්න එපා. ඒ යුගේ ඉවරයි කිව්වා. මේක සමගියෙන් කරන්න ඕන දේවල් තියෙන්නේ. මේකේ වටිනාකම කියලා දෙන්නයි තියෙන කියලා දැන් ඔන්න නාග්පූර් වල දැන් මම ඉඩමක් බලාගෙන යනවා. භික්ෂුන් වහන්සේලා අඩු ගානේ 100ක්වත් මහාන කරලා පුහුණු කරන්න කියලා අනාගතයේට එහෙමවත් අපි හිතන දේ කරගන්න හම්බුනොත් ඉතින් මොකක් හරි ධර්මපාලතුමාගෙන් පස්සේ අපිට මොනවා හරි බලාපොරොත්තු වෙන දෙයක් කරගන්න පුළුවන්. ඒ මං තනියම කරන්නේ මේක එකතු වෙලා කරන්නත් බෑ. එකතු වුණොත් ප්‍රශ්න. මේ බෞද්ධ සංගම් වල හැටි. එකතු වෙලා කරන්න හැදුවත් අරුබුදයක්. ත්‍රිපිටක චාන්ටින් මං පටන් ගත්තා. හැමතැනම එකතු කළා මෙහෙත් පටන් ගත්ත සමිතියක් එකතු කළා අරහෙත් පටන් ගත්ත සමිතියක් එකතු කළා. එකතු වුණාද ප්‍රශ්න කඩ කපල මං අතහැරියා. කරන්න බෑ. දැන් 2550 වෙනකට මම මම කල්පනා කරා 2550 වෙන කවුරුත් ගෝසා කරනවා කෑ ගහනවා මේ ගෝසාව විතරයි තියෙන මොකක් හරි පවතින එකක් කරන්න ඕන කියලා මගේ සංකල්පයක් මම සේවිලි හාමුදුරුවෝ එක්ක කතා කරලා මම අපේ සංඝ පිරිස පුහුණු කළා බුද්ධ ගයාවේ ශ්‍රී මහා බෝධින් වහන්සේට ත්‍රිපිටකය සජ්ජායනා කරන්න. මම ඒක තනියම කළා නම් මම අදත් කරනවා. මගේ මෝඩකමට මම එකතු වුණා. එකතු වෙච්ච ගමන් අර කොණෙන් ඇදව වෙනවා මේ කොණෙන් ඇද වෙනවා මේ විවේචන වෙනවා අර විවේචන වෙනවා. ඒක විවේචනේ ඉන්නේ කඩාකප්පල් කරන්න මිසක් ඒක ඉස්සරහට ගෙනියන්න නෙවෙයි. ඔන්න බෞද්ධයන්ගේ හැටි. ඊට පස්සේ දැන් මම බැලුවා මේක හරියන්නේ නැහැ. මම මම මීට කලින් ලස්සනට මම දායකයන්ට කිව්වම ටිකට් තරම් දෙන්න ඕන තරම් ඉන්න මට ටිකට් තරම් දෙන්න කට්ටිය. මට ලේසියෙන් ගෙනියන්න පුළුවන්. ලස්සනට කරන්න තිබ්බා. ඒ අතරේ මොකද වුනේ අර වම්මෝ කියලා ඇමරිකන් නෝනා කෙනෙක් හිටියා මහායාන. එයාගේ කුමන්ත්‍රණයක් තිබුණා මේක මහායානයන්ගේ අතට ගන්න. ඊට පස්සේ වම්මෝ නෝනා මොකද එයාගේ තාත්තා මේ ලාම කෙනෙක්. ඒ ලාම ඒ ලාමලාගේ තියෙන හිතේ මේ අපිට කියන්නේ හීන යාන කියලා තරහක් තියෙනවා අපි උඹලට සල්ලි නැහැ උඹලා අපියට තින්න ඕනේ කියලා. ඊට මම්මෝක මන්ත්‍රණය කළා තායි හාමුදුරු ටික සල්ලි වලට ගත්තා. මම දවසක් ගිහිල්ලා එනකොට මම තායි හාමුදුරු ටික එයාපෝට් එකට ගිහිල්ලා අර පිරිච්චාන්ටින් කරන මම්මෝ පිළිගන්න. මම බැන්න ගිහිල්ලා තායි හාමුදුරන්ට උඹලට මම ඉගැන්වුවේ ඔක මේ බෝධියට කියලා බුදුන් අඳින්න මිසක් ගෑනුන් පිළිගන්නද කියලා ඇහුවා. ඔන්න රටට ගිහ කල බෞද්ධ ලෝකෙට. සල්ලි කිව්වොත් තායි හාමුදුරු ඕන දෙයක් දෙයි. ඊට පස්සේ මට හරිය කලකිරුණා. ඊට පස්සේ මං සිවිලි හඳුනන කිව්වා මේ ත්‍රිපිටක ඡාන්දයෙන් අපිට කරන්න බෑ මේගොල්ලෝ කරන්නේ. ඊට පස්සේ මම ලංකාවට ආවිල ලංකාවේ හාමුදුරන්ට ආරාධනා කළා. ආදිනක ටිකට් හදන ඒගොල්ලෝ ඒක වෙනම ගෙනියන හැබැයි කලින් තිබිච්ච ලංකාවේ තිබිච්ච ගෞරවය පිළිගැනීම ස්තන කිසි දෙයක් නැහැ. දැන් ලංකාවෙන් ගිහලා අරගොල්ලෝ කියන හැටියට ඉඳලා ඒගොල්ලෝ කියන හැටියට කාලා බීලා පිටිපස්සෙන් ඉඳලා එන්න ඕනේ. තායිලන්තේ බය වුණා ලංකාවේ නායකත්වයට. ලංකාවේ මමයි ලීඩ් කළේ. ඒ ඒ නායකත්වයට බය වුණා. බය වෙලා කුමන්ත්‍රණය කළා තායිලන්ත කියන්න ගත්තා. ධම්මලෑන් කියන්නේ ලංකාව නෙමෙයි ධම්මලෑන් කියන්නේ තායිලන්තේ. ඊරිසි මං තායි හාමුදුරන්ට කිව්වා ඔයගලන්ට කවදාවත් ධම්මලෑන් කියන්නේ ඒක නැචරල් එකක් කියලා. ඒ ඩුප්ලිකේට් ලෑන්ඩ් එකක් බී කරන්න බෑ ධම්මලෑන් කියලා. මං කිව්වා ධම්මලෑන් කියලා ලංකාවට කියන්නේ ධර්මද්වීපය කියලා. ලංකාවේ තමයි බෝධි වෘක්ෂය මේ මිහිඳු මහරහතන් වහන්සේ ගෙනල්ලා ස්ථාපිත කළේ. ලංකාවේ තමයි ස්වර්ණමාලී චෛත්‍ය ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. ලංකාව තායිලන්තේ ඉවි නෑ. හිමමාල දන්ත කුමාරි දන්ත කුමාරි දන්ත ධාතුන් වහන්සේ. ලංකාවට ඉවි. ලංකාවට මේ ඔක්කොම ගෙනාවේ ලංකාව කරේ විශ්වාසය තියෙන්නේ. මං කිව්වා ත්‍රිපිටකය ආරක්ෂා කළේ අපි මිසක් ඔහෙලා නෙමෙයි කිව්වා. ඊට පස්සේ මං කිව්ව නිසා ධම්මලයන් ලංකාවමයි. ඊට පස්සේ ඒගොල්ලෝ ඉඳන් ඉඳලා මම එක කතා කරන්නේ. පස්සේ නැහැ ඉතින් අපි ඇත්ත කියලා ඉතින් මොකද ඉතින් නේ අම්බෙඩ්කරු ඇත්ත කියලා ඔගෙට කියන්නේ. මේ ඉතින් ඒ නිසා මේ මම මේ ඔබට කියන්නේ ඉතින් ඊළඟ එක දැන් ඔහොම වෙද්දී දවසක් මමයි සීවලි හාඳුරේ සීලි හඳුර හරි හොඳ හාඳුර කෙනෙක්. සීලි හඳුර මමයි කතා වුණා දැන් ඉතින් අනාගතේ 2011 දී එනවා 2600 සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 2600ක් වෙනවා. සම්බුද්ධත්වයට 2600ක් වෙනකොට ඒ 2600 දී අපි මොනවා හරි කරන්න ඕන කියලා. එතන ඉතින් ලංකාවේ හාමුදුරුවෝ වගේ වැඩ හිටියා. උන්වහන්සේලා මෙහි ඇවිල්ලා ඒ සංකල්පය තමයි පතුරවන්නේ. මම හරි සතුටු වුණා මේ අප මගේ හිතේ ඇතිවෙච්ච සංකල්පයක් මෙහෙම යන්නේ ඒක ගැන. ඉතින් ඊට පස්සේ මේ 2600 බුද්ධ ජයන්තියේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා 2600 ලබන අවුරුද්දට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා 2555යි ලබන අවුරුද්දට. ඉතින් ඒ නිසා අපි අනාගතේ මම ඉතින් බලාපොරොත්තු වෙන්නේ 2600ටවත් අඩු ගානේ ඉන්දියාවේ අර භික්ෂුපූර්ණ මධ්‍යස්ථානයක් හදාගන්න පුළුවන්ද කියලා බලන්න. මගේ මගේ ළඟ ඉන්න ඉන්දියන් භික්ෂුන් වහන්සේලා 19ක් මම මහාන කළා. මම පුහුණු කරනවා. මොකද අනුන් බන බන හෝ අපහාස කර කර විවේචන කර කර ඉන්න හරි ලේසි. වැඩ කරන එකයි වැදගත්කම. වැදගත්කම තියෙන්නේ නිඳා කරන එකක් නෙමෙයි, අංකොන් කිය කියන එකක් නෙමෙයි, අපහාස කර කර ඉන්න එකක් නෙමෙයි, වැඩ කරන එක. මම හැමතිස්සෙම කළේ වැඩ කරපු එකයි. ටිබෙට් එකේ පරිවර්තනය කළා දැන් ඔන්න ධම්මපදයේ පොත් ටික මම ලස්සනට ලියාගෙන යනවා. ඊළඟට සංඝ පිරිස පැවිදි කළා. දැන් ශිෂ්‍ය පිරිස 500ක් වගේ ඉතින් පුහුණු වෙලා මේ කරගෙන යනවා. ඉතින් මම ඉතින් අනාගතයේ බලාපොරොත්තු වෙන්නේ මට ශක්ති පමණින් ගෞතම බුද්ධ ශාසනයේ දියුණුවට වැඩ කරන්නයි. එතකොට මේ වැඩ කිරීමේදී මේ අපි බුදු බුද්ධ දේශනාවේ මූලික සංකල්පය අඳුනා ගන්න ඕනේ. කොහේවත් බුද්ධ දේශනාවක අපිට බෝසත් වෙන්න කියලා දේශනාවක් නැහැ. ඉතින් ඔහොම කිව්වම මම බෝසත් මතේ ගත්ත ඔක්කොම බනිනවා ඒගොල්ලන්ට බැන්නා කියලා. මම බුද්ධ දේශනාව තියෙන එක කියන්නේ. මොකද මම සරණ ගියේ බුද්ධං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගියාට පස්සේ උන්වහන්සේ පෙන්නනවා සද්ධාව තෝරනවා. සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිගනි. තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිගත්තා නම් එයා ධම්මං සරණං ගච්ඡාමි. ධර්මයේ සරණ යනවා. ඒ ධර්මයේ නැති එකක් සරණ යන්නේ නැහැ. එතකොට ධර්මයේ නැති එක සරණයක් නැති එක තමයි ශ්‍රාවකයාගේ ශක්තිය. ශ්‍රාවකයාගේ බලය. ඉතියා ශ්‍රාවකයෙක්. ඉතින් ওই ශ්‍රාවකෙක් වෙන එක අද ලෝකේ නැහැ. ඒක අපිට ආයේ අලුතෙන් ඇති කරන්න වෙලා. දැන් මම දැක එක පොතක තියෙනවා මට දොස් කියලා මේ ආනන්ද මහිත්‍රාන් ගැන විස්තරලි පොතක. ඒක දැන් අලුත් අලුතෙන් පටන් ගන්න තියෙන වැඩපිළිවෙල ගෞතම සාසනයේ නිවන් දකින්නලු. ඒ දැන් හිතන් ඉන්නේ මොකද මේක අලුත් වැඩපිළිවෙලක්. දැන් බලන්න මේ අවුරුදු ගෞතම සාසනය කියන්නේ ඒකනේ පරණ එක. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තමයි තියෙන්නේ මහණෙනි අප්පමා උන්වහන්සේ පිරිනම් පාණ්ඩ ඉස්සලා මොකද්ද කිව්වේ? වාය ධම්මා සංඛාරා අප්පමාදීන සම්පාදේත මේ සංස්කාරය නැසී වෙනසී යනවා අප්‍රමාදීව මේ ධර්මය ආબોධ කරන්න මේක තමයි පණවිඩේ. ඉතින් මේ අපි සරණ යනවා කියන කාරණේ දන්නේ නැතුව එක එක මතවල හිර වුණාට අපි මොකද කරන්නේ? ඉතින් මතවල මතවල හිරෙලා වැඩක් නැහැ. දැන් අම්බෙඩ්කාර් මේ වගේ අර අම්බෙඩ්කාර් කියු පිටකේ විතරක් නිසා අනිත් එක අවසාන මොහොතේ හරි ලස්සන ප්‍රකාශයක් කළා. අම්බෙඩ්කාර් කියනවා ජහම් પર තථාගත ධර්ම හෝ වහම් પર හමාරා ජනම් හෝ යම් තැනක තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඇද්ද එතන මාගේ උපත වේවා බලන්න මේ අදහස දැන් අපේ නායකයෙකුගේ නැත්නම් අපේ නායකයෙකුගේ අපේ අඩුගාන අපේ ස්වාමීන් වහන්සේ නමකගේ අවසාන මොහොතේදී මෙච්චර ලස්සන ප්‍රකාශයක් අටින් එනවද? යම් තැනක තථාගත ධර්මයේ ඇද්ද? එතන මාගේ උපත වේවා. ඔන්න අඳුන ගන්න මෙතේ බෝසත. දැන් ඉතින් අපි නාථ දෙවියෝ කියලා මේව කරගෙන එක එක පූජාවල් තියෙනවා, අදහනවා, පෙරහැරවල් කරනවා. ඒව සම්ප්‍රදාය. නමුත් හැබෑලිස ලෝකේ බෝසතාණන් වහන්සේ පහළ වෙලා පාරමී පුරණ කොච්චරද කියනවා දැන් මම අසුරු කරනවා දැන් මගේ ළඟ තේ කුලයේ මහාන වෙලා ඉන්නවා. මහරුකුලේ එක්කෙනෙක් මගේ ළඟ මහන් වෙලා ඉන්නවා. හරියට මට මං එයාගෙන් තමයි ගොඩක් විස්තර අහගන්නේ අම්බෙක්කාර ගැන. ඉතින් විස්තර ගොඩාක් කියනවා. කියලා කියලා එයා කියනවා මේ ඒගොල්ලන්ගේ තාත්තා කියනවලු ගෙදර ඥාතින් කියනවලු දැන් බලාපන් අපිට අපිට ඉන්න ගයක් තිබුණේ නැහැ. අම්බෙඩ්කාර් අපිට ගියවල් දුන්නා. අපිට අඳින්න ඇඳුම් තිබුණේ නැහැ. අම්බෙඩ්කාර් අපිට ඇඳුම් දුන්නා. අපිට කන්න කෑම තිබුණේ නැහැ. අම්බෙඩ්කාර් අපිට කන්න කෑම දුන්නා. අපිට රස්සාවක් කරන්න උගක්කම තිබුණේ නැහැ. අම්බේඩ්කර්තුමා අපිට උගක්කම දුන්නා. අපිට රස්සාවල් දුන්නා. අපිට යන්න දිශාවක් තිබුණේ නැහැ. අම්බේඩ්කර්තුමා බුදුරජාණන් වහන්සේ පෙන්නපු දිශාව පෙන්නවා. ඔන්න මේ බෝසතාණන් වහන්සේලා ආශ්චර්යයි. අద్භූතයි. ඒ නිසා මම මේ බෝසතාණන් වහන්සේ ආශ්චර්ය අద్භූතයි කියන මාතෘකාවට අතිශයින්ම කැමති වුණා. මොකද හේතුව ඒක ඇත්ත. දැන් ඒ නිසා මම ওই අම්බේඩ්කර්තුමා ගැන කිව්වේ මම පෞද්ගලිකව හරි සංවේගයටපත් වුණා මේ බෞද්ධ රටේ ඉපදිච්ච අපි අල්ලපු රටේ බෝසතාණන් වහන්සේ ඉපදිලත් නැති වෙලා දන්නේ අනගාමික ගාන්ධිතුමා ගැන දන්නවා. ගාන්ධි මේ බෞද්ධයාට වලකපු හැටි දන්නේ අපි. අපි ගාන්ධිතුමා පඩ් ගාලා හඳුනාගත්ත කවුද මේ අනගාමික ධනපාලතුමා. දවසක් ධනපාලතුමා ගාන්ධිතුමා ගෙන්නුව කල්කටා ධර්මනාතික විහාරයට. ගෙනපු වෙලාවේ ධර්මපාල ගාන්ධිතුමාගේ කතාවේදී කිව්වා මම දන්නේ නෑ මේ ගෞතම කියන බුදුරජාණන් වහන්සේ ගැන මම Light of Asia කියන පොත කියවලා තමයි මෙතුමා ගැන පොඩ්ඩක් දැනගත්තේ කියලා. අනගාගේ ධර්මපාලතුමා නැගිට්ටා. නැගිටලා කිව්වා මෙයින් බලන්න කිව්වා ඉන්දියාව බේරගන්න නායකයා. ඉන්දියාවේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම උත්මයාව දන්නේ නැහැ. සුද්දංගේ පොතක් කිව්වලා ඉගෙනගෙන තමයි මේ සුද්දංගේ බේරගන්න හදන්නේ. මෙන්න බලන්න කිව්වා. ගාන්ධිතුමා හැබැයි hina වෙවි හිටියා. මොකද කිව්වේ නැහැ. ඉතින් මේ නිසා මේ මේ නායකයෝ කවුද කියලා අඳුනගන්න හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. දැන් මේ මේ අම්බෙඩ්කාර් චරිතය මට මෙච්චර රසවත් උනේ මේ අම්බෙඩ්කාර් තුමා නිසා ඉන්දියාවට වෙච්ච පෙරලිය. අද ඉන්දියාවේ කුල බේදෙ නැති තරම්. තියෙනව නැති නේද? දැන් ක්‍රිකට් ටීම් එකටත් ගන්න නැහැ බමුණු ඇර. ක්‍රිකට් ටීම් එකට කවුරුත් ගන්න නැහැ බ්‍රාහ්මණයෝ ඇර. ඒ නිසා මේම තියෙනවා. නමුත් අද විශාල මේකක් තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ බෝසතාණන් වහන්සේලා ගැන අපි කල්පනා කරලා කතා කරද්දී ඔබලා ඔබ තේරුම් ගන්න මම ඔබට මේ අම්බෙඩ්කර්තුමා ගැනත් කියලා අපේ බෝසතාණන් වහන්සේලා ගැනත් කිව්වේ අපි මේ ඔක්කොම අපි දැනගන්න ඕනේ. අපේ දරුවෝ, අපේ ඥාතීන්, අපේ પરම්පරාවල් අපි මේවා දැනගෙන සිටියොත් අපි වෙන දෘෂ්ටිවලට යන්නේ නැහැ. අපි වෙන දෘෂ්ටිවලට වෙන ඇදහිලිවලට අපි යන්නේ නැහැ. අපි හරි දේ පිටිපස්සේ යනවා. දැන් බලන්න අම්බෙඩ්කර්තුමාගේ අවසාන අදහස අපිට මතක තිබුණොත් අපිට ඒක ආදර්ශයක් නැද්ද? යම් තැනක තථාගත බුදුරජුන්ගේ ධර්මයේ ඇද්ද? එතන මාගේ උපත වේවා. කොච්චර ලස්සනද බලන්න මේ අදහස. ඉතින් මේ නිසා අපිට තියෙන්නේ පින්වත්නි ඒ බෝසතාණන් වහන්සේගේ අසිරිමත් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බෝසත් චරිතාපදානේ මේ පොත්පතේ වුණ කියවනවා. අනාගතයේ පහළ වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ චරිතය අපි කියවනවා. ඊළඟට පසුගිය දවස්වල අපි ඒ බෝසත් චරිතයට සම්බන්ධ ඊටාම ලැබෙන චරිතයක් අපි එළි දැක්කුවා. යසෝදරාගේ චරිතය. ඉතින් මේ නිසා මේ හැම චරිතයක්ම ආශ්චර්යයි. යසෝදරාගේ චරිතය ගත්තත් හරි පුදුම සහගතයි. හරිම අద్භූතයි. ආශ්චර්යයි. ඉතින් මේ නිසා මේ ආශ්චර්ය අద్භූත ගුණයෙන් පිරුණු සසුන් පෙළහරක් අපට දකින්න ලැබුණා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිසා. ඉතින් ඒ නිසා මා මා හිතනවා මේ 2600 බුද්ධ ජයන්ති වෙනුවෙන් ඔබටත් මේ වගේ ගෞතම බුදුරජුන්ගේ ධර්මයේ පැතිරෙන වැඩපිළිවෙලක් කට ඔබත් සම්බන්ධ වුණොත් මම හිතන ඔබට දුර්ලභ අවස්ථාවක් මම ඒකට ප්‍රබෝධයක් ඇති වෙන තමයි මාත් දැන් මේ 8 වෙනිදා සෝමාවතී චෛත්‍යරාජන් වහන්සේ ගාව ලොකු පූජාවක් වන්දනාවක් ලැයිස් කරන ලක්ෂ ගානක් සෙනග එකතු වෙලා ඊට පස්සේ මම අපේ ප්‍රකාශයක් තමයි 2600 සම්බුද්ධ ජයන්තිය ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශයේ පතුරවමු කියලා පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේගේ දේශනා ලෝකේ පුරා පැතිර යනවා දකින්නයි. ඉතින් අපි ඒකම ආසාව. ඉතින් අපි සිත් පතනවා ආශිර්වාද කරනවා දමයන්ති ජයකොඩි මැතිණියට. ඊටාම ශ්‍රද්ධාවෙන් මේ පොත්පත් එතුමිය ලියන්නේ මේ ලියද්දි මේ කියවලා බලන්න මේ එතුමියගේ ශ්‍රද්ධාව හොඳට ප්‍රකටව පේනවා. ඒ වගේම දයාවස ජයකොඩි මහතා ඊටාම ශ්‍රද්ධාවෙන් මේ වෙනකොට මේ පොල්ගහවෙල මහමෙවුනා භාවනා ආසපුවේ අලුත් විහාර මන්දිරයේ Tamanගේ වේදමෙන් තනන්න ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ වගේම අපේ ධර්ම ප්‍රචාරයට පුදුම විදිහට අනුබල දෙනවා. ඊළඟට අපේ ධර්ම ප්‍රචාරයට ඉතාම ලබඳිව කටයුතු කරන සදහවත් සෑහෙන පිරිසක් මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම මේ දුර්ලභ කාල පරිච්ඡේදයක ඉපදිලා තියෙන්නේ බෝසත්වරු ඉපදිච්ච ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැතිරිච්ච මිනිසුන්ට දුකෙන් නිදහස් වෙන්න අවස්ථාවක් ලැබිච්ච බොහොම දුර්ලභම කාල පරිච්ඡේදයක අපි ඉපදලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපි ආශිර්වාද කරමු දමයන්ති ජයකොඩි පින්වත් උපාසිකාවට තවදුරටත් මෙවැනි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් හැටියට මෙවැනි ලස්සන බුද්ධ චරිතය මේ සරල සුමට සිලිටි භාෂාවෙන් ඉදිරිපත් කරන ලස්සන පින්තූර තමයි. මේකේ පින්තූරේ හරි ආකර්ෂණීයයි. මේ තම ඉදිරිපත් කරන්න අනිත් අන් අයගේ කුඩා දරුවාගේ පටන් වැඩිහිටිය දක්වා හදවත් තුළ ශ්‍රද්ධාව ඉස්මතු කරන්න එතුමියට තුනුරුවන් සරණ දෙවි රැකවරණ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපි ආශිර්වාද කරනවා දායවස දැකුටි මෙතිතුමාටත් මේ තමන්ගේ ස්වාමි දිනිය කරන මේ දහම් සේවාවට මුළු හදවතින්ම සතුටින්ම උදව් කරනවා. එතුමියට අපි ආශිර්වාද කරනවා. එතුමාටත් ආශිර්වාද කරනවා නිදුක්ව නිරෝගී සුවපත් මේ කටයුතු දිගින් දිගටම කරගෙන යන්න තෙරුවන් සරණ දෙවිරකවරණ ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේට සහභාගී වුණු සම්බන්ධ වුණු සියලු දෙනාටමත් අපි සෙත් පතනවා මේ හැම දිනාටම මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න ලැබිලා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනා ආශ්‍රය කරගන්න ලැබිලා අපට තර වගේ අවංක සිටවිලක් එනවනම් යම් තැනක තථාගත බුදුරජුන්ගේ ධර්මයේ ඇද්ද එතන මාගේ උපත වේවා කොච්චර ලස්සනද බලන්න ඉතින් ඒ නිසා අපටත් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වෙලා මේ ගෞතම සාසනය පිළිසරණ ලබන්න වාසනාව ලැබේවා සාදු සාදු නිසා